ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 68 වෙනි භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ මාර්තු මාස 26 වෙනිදා අපිට මේ පැය වෙන් වෙලා තියෙන්නේ ධර්ම දේශනාවක් සඳහා ඒ සඳහා සීලමු දලා tempත් වෙලා සාදුකාරය පවතුම් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්කවේ භාරදානං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තීති කරුකටීති ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිච්ච වටිනා සූත්‍රයක් භාර සූත්‍රය අපි ඉදිරියෙන් තියාගත්තා. ඉතින් ඒක උද්ෘතය සඳහා පොත් පෙරලා බලන නැත්නම් සංයුත්ත නිකායේ බුද්ධ ජයන්ති තුන්වෙනි කාණ්ඩේ ඒ භාර වර්ගයේ පළවෙනි සූත්‍රය තමයි මේ අපි සාකච්ඡාවට ලක් කරලා තියෙන්නේ. ඒදි සරුවචනාංශේ ඒ පොතේ බහුල කොට සාකච්ඡා කරන මේ ස්කන්ධයන් පිළිබඳව වෙන දෘෂ්ටි කෝණයකින් ඒ පැත්තෙන් බලන්න කැමති අයට හිත ගන්නාසුළු වෙන දෘෂ්ටි කෝණකින් ඉදිරිපත් කරනවා මේ පංච උපාදානස්කන්ධ බරක් විදිහට කරදරයක් විදිහට ඉෂිකක්මක් විදිහට දැවීමක් විදිහට තැවීමක් විදිහට එහෙම නැත්නම් අසහනයක් විදිහට ඉතින් අත්‍රේක පද අතින්දා මට මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ භාර කියන වචනේ. භාරංච බුක්ක වේදේශී සාමි භාරහාරෝච බහර දානංච බහර නික්කීපෝච කියලා මේ බහාර කියන වචනේ හඳුන්ලා දීලා ඒක සම්බන්ධව හතර කෝටි සිව්කොන් ඉදිරිපත් කිරීමක් ਸਰවඥාන්සේ විස්තර කරනවා ඒ සඳහා දේශිත මේ සූත්‍රය ඉච්චර දිග සූත්‍රයක් නෙවෙයි සාමාන්‍ය කෙටි සූත්‍රයක් නමුත් ඒ සූත්‍රයට ඉස්සර පස්සර වෙලා තියෙන අනිකුත් ඒ සංයුතනිකාය ඛණ්ඩ සංයුත්තේ තියෙන අනිකු සූත්‍රය මේකට අටුවාවක් වගේ හරියට විස්තර සපේනවා. අපි මේ වෙලාවේ මේ භාර සූත්‍රයෙන් මාත්‍රිකා සපය ගන්න අතර අපේ භාවනාවට ශක්ති ප්‍රමාණේ ඒකෙන් කමඨාන් ධර්ම සාකච්ඡාට මාත්‍රිකා ධර්ම දේශනාවලට මාතෘකා උකහා ගන්නවා. ඉතින් අපි පළවෙනි දෙවෙනි දවස්වල උත්සාහ කළේ Eh, මේ භාරය නැත්තම් බර නැත්තම් මේ ඉසකක්කුම නැත්තම් දුක් කරදර හිත් කරදරගෙන දෙන ප්‍රධාන වශයෙන්ම පළවෙනි eh, පංචස්පාදානස්කන්ධවල පළවෙනි උපාදානස්කන්ධය රූප සම්බන්ධවයි. ඒක සාරවත්චන්නාසික වචනයෙන් සඳහා කරන්නේ රූප රූපෝපාදාන ඛණ්ඩෝ. මේ රූපය ලෝකයේ සෑම දිනාටම එකසේ සමෝසේ පිහිටලා තියෙන දෙයක් විශ්වයේ. නමුත් තම තමන් තම තමන්ගේ තෘෂ්ණාවේ ප්‍රමාණයට ඒකෙන් කොටසක් මගේ කියාගෙන ඒකේ අනිත් කොටස මගේ නෙවෙයි කියාගෙන මේ දෙක අතර මගේ කොටස මගේ වශයේ පවත්වන්න පුළුවන් මට ඕන විදිහට තියාගන්න ඕන කියලා ඒකෙන් සෑහෙන පීඩාවල් අසහන බර දුක් කරදර ගන්නවා ඒ වගේම තමගේ නෙවෙයි කියන දේවල් වලිමුත් හරියට දුක් පීඩා ගන්න. කෙසේ නමුත් අපිට මේ සියලු බර බිම තියන්න පුළුවන් ක්‍රමයක් නම් සරුවචනංශය කියන්නේ නෑ. සරුවචනංශ අපිට උදව් කරන්නේ දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් ප්‍රයෝජනේ සලකලා යම් ප්‍රමාණයක් දරන්න මේ අනවශ්‍ය අතිරේක එහෙම නැත්නම් අතිශෝක්තිමත් ආකාරයෙන් මේ බාර දරන මෝඩකමයි ਸਰවචාන්සේ පෙන්වන්නේ. ඒ නිසා අපි කවුරු හරි හිතුවොත් මේ රූප කිසිත් නැති දෙයකින් අපිට නිවනක් හෝ බර හැල්වීමක් වෙයි කියලා. එහෙම දැක් කරන්න බෑ. යම් ප්‍රමාණයක රූප ප්‍රමාණයක් අවශ්‍යයි. ඒක මූලික අවශ්‍යතා කියලා අපි සඳහන් කරනවා ආර්ථික විද්‍යාවේ. ඒ මූලික අවශ්‍යතාවයන් අපි බැලුවොත් නිකන් සාමාන්‍ය ආර්ථික න්‍යායක් වශයෙන් ලෝකේ ඉන්න ජනතාවට හොඳටම ඇති අද තියෙන මූලික අවශ්‍යතාවයන්. ඒක උදාහරණ වශයෙන් කියනවනම් ඇඳුම් කර්මාන්තේ ඕනම කෙනෙකුට පිළිවහ ගන්න ඇඳුම් ලෝකේ ඇති වෙන්න තියෙනවා. ආහාර ඇති වෙන්න තියෙනවා. නිවාස තනා ගන්න පුළුවන් ඇති වෙන්න තියෙනවා. බෙහෙත් පිළිකරත් ඇති වෙන්න තියෙනවා. නමුත් 10ක් විතර සුළු පිරිසක් මේකෙන් 90%ක්ම පාලනය කරනවා. 90%ක්ම පාවිච්චි කරනවා. පාවිච්චි කරන්නම් බෑ යත් නමුත් කෑදරකමට බදාගෙන ඉන්නේ. ඉතුරු ඒක ඒක නිසා ඉතුරු 90%ක් මේ ලෝකයේ තියෙන ප්‍රමාණය 10%ක් නැතුව ඒකවත් නැතුව ඒකට රණ්ඩු සරුවල් කරමින් දුර්භික්ෂව දුක්ඛිතව කාලය ගත කරනවා. මේ වස්තු සමසේ බෙදිලා නැති බව විශාල ප්‍රශ්නයක් ඇති කරන මිනිසෙයින්. ඒ මොකද ඒ දේවල් මේ සංඝයාගේ වචන කියනවා චීවර පින්ඩ පාද සීනාසන කිලම්පස කියන ඇඳුම් ආහාර ඉන්න නිවෙස්නයක් බිලම්පස ටික බේ වතුර ටික ඒ දේවල් තීනත බුලුවන් තරම් ගොඩ ගහ ගන්නවා. තමන්ගේ වශයේ පවත්නවා. ඒ පවත්තන අතර ඊටාම සුළු පිරිසක් ඒ විදිහට කැත විදිහට මේ වස්තු තණ්හා කරන අතර අනික් පිරිස වස්තු නැතිකමෙන් 90ක් විතර පෙළනවා දෙගොල්ලම මැරෙන්නේ පශ්චාත්තාප. දෙගොල්ලම මැරෙන්නේ පශ්චාත්තාපය ගොඩාක් වස්තු රැස් කරගත්ත එක්කන පිසාච ප්‍රේතෙක් වගේ රැස් කරන්න වෙලාව තිබුණාට පාවිච්චි කරන්න වෙලාවක් නැහැ. අනික් පිරිස නැති බැරිකමට රාත්‍රියේ බඩගින්නේ නිදා ගන්නවා. ඉතින් මේක හොඳට ඕම දන්න දෙයක්. නමුත් මිනිස්යාගේ කොච්චර තෘෂ්ණාවක් තියනවද කියනවනම් කොච්චර මාන්නයක් තියනවද කියනවනම් කොච්චර මමායනයක් තියනවද කියනවනම් මේ සත්‍යය මේ තරම්ම කැත විදිහට මානවයාට පමණක් ඉතුරු සත්තු ගැන කතා කරන දෙයක් නෑ මේ විදිහට තියාගෙන එවෙන් සඳහා අපි රටේ විවස්ථා හදාගෙන ආර්ථික විවස්ථා හදාගෙන ගමේ දොරේ විවස්ථා හදාගෙන ඇත්තන්ටම වැඩි වෙන සුඛපභෝගීත්වයක් පෙන්නා. ඉතින් මේකෙදී සර්වචන් වහන්සේ පීඩිත ජනතාව වෙනුවෙන් කතා කරන කතාවක් නෙමෙයි තියෙන්නේ. අන්තිම සත්න සැරසෙන්න කියන කතාවක් නෙමෙයි. සර්වඥ රජ කුලේ ඉපදුනේ. ඉපදුනාට පස්සේ හොඳටම දන්නවා ඒ රජ කුලේ කරන වැඩ 29ක් වෙනකන් තරුණයෙක්ව යුව රජ කෙනෙක් වශයෙන් ගත කරනකොට රජ පවුල් වල වැඩ දානවා. එතින් අවුරුදු 6ක් විතර දුෂ්කරවත කරනකොට ඒ කිසිම දෙයක් අයිතියක් නැති හිඟන්නේක් වශයෙන් ඉඳලා ඒක දානවා. ඊට පස්සේ නිවන් දැක්කට පස්සේ උන්වහන්සේ වෙනමම ජීවන රටාවක් අපිට පෙන්නවා. මේ විදිහට තියෙන විසම ආර්ථික පැතිරීමක සම ආර්ථික කැතිකිරීම සඳහා සාංගික පරිභෝගේ. එදී උඟ දෙනෙක් හිතුවා මේකයි කාල් මාක්ස් තුමා පෙන්වන කොමියුනිස්ට් ධර්මය එකයි කියලා. ඒ නිසා අපේ සංඝයා තමයි ගොඩක් කොමියුනිස්ට් පක්ෂවලට ප්‍රතිපත්ති හැදුවේ නම් අනන් දුන්නේ කාසි මුට්ටි එකතු කරලා දුන්නේ මේ ਸਰුවචනංශය කියන සම සාංගික භෝගය සම්භෝගයත් කොමියුනිස්ට් දහස් කින මේ සම සමාජය සමාන ඇති කියලා හුඟක් වෙනසක් තියෙනවා. ඒ නිසා අපි යෝගාවචර වශයෙන් අපි උත්සාහ කරන්න හදන්නේ ඒ රූප ධර්ම කිසිත් අල්ලන්නේ නැතුව නිවන් දකින්න හදන උච්ඡේදවාදයක් මේ කතා කරන්නේ. මේකෙදි කතා කරන රූප ධර්මයක් අල්ලනවා නම් අල්ලන ප්‍රයෝජනේ සලකලා. ප්‍රයෝජනේ නැතිදී ස්වභාවයට යන්නරනිකයි තියෙන්නේ. ඉතින් අපිට වෙලා තියෙන ප්‍රයෝජනයක් තිබුණත් නැතත් අල්ලබදා ගන්න ක්‍රමයට සරුවචන්ස පෙන්වන්නේ යා යං තණ්හා යමු ඒ තණ්හාවක් වෙනවද පෝනෝ භවිකමේ වර්තමාන මොහොත නෙවෙයි ඊගා මොහොතෙත් මට කණ්ඩ ඕන ඊගා මොහොතෙත් මට අඳින්න ඕන ඊගා මොහොතෙත් මට ඉන්න ඕන කියලා මේ මේ චිත්තක්ෂණය නෙවෙයි පුනර්භවයක් ඇති කරන චින්තන රටාවක් තියෙනවා ඒ චින්තන රටාව එන්නේ තන්නේ ක්‍රම තෘෂ්ණාව හරහා ඉතින් මේ චින්තනටව නොවිය යුත්තක් නෙවෙයි. කාටත් ඒක ඇබ්බැහියක් ඒක බොහෝ වෙන ලෙඩක්. යම් කිසි කෙනෙකුට වර්තමානයේ පින්ඩපාත ටිකක් සිවුරක් සීනාසනයක් බෙහෙත් කිලම්පසක් හම්බ වෙච්චාම ගිහියෙකුට නම් කෑමක් ඇඳුමක් ඉඳතනක් බෙහෙත්යක් හම්බෙච්ච යා කල්පනා කරන හෙට කොහොමද මේක? ඉතින් ගියාම මගේ පවුලේ අයට කොහොමද මේක? අපේ ජාතියට කොහොමද මේක කියලා. ඒ නිසා මෙතනදී යායන් තන්නා පොනෝභවිකා නන්දි රාග සහගතා. මේ දේවල් වලට තරුණ ප්‍රීතියක් ඇති කර ගන්නවා. කාම තණ්හා කියලා කියන්නේ මට මේ චිත්තක්ෂණයේ අවශ්‍ය කරන චීවර පින්ඩපාත සීනාසන ගිලම්පස් සඳහා ඇති දැඩි ආසාව. ඇත්ත වශයෙන් මේ චිත්තක්ෂණේ පවතින අපි මේ වගේ ශිෂ්ට සමාජයක ඉඳ යම් ප්‍රමාණයක ආහාර මේ වේලාව අවශ්‍යයි. පිළිවහ ගන්න ඒ සිවුර අවශ්‍යයි. ඉන්ද සේනාසනේ අවශ්‍යයි. ශරීරයේ ගෙලින් තියන්න බෙහෙත් පිළිකර අවශ්‍යයි. ඉතින් ඒ සඳහා මේ ශරීර ආසාව ජීවිත ආසාව වැඩි නිසා ඒව බහුල කොට ලබා ගැනීමට මේ චිත්තක්ෂණේ සරි කර ගැනීමට උපයාසපයා ගැනීමට තියෙන ආශාර තියෙනවා කාම තණ්හාව කියලා. එම්ති කාම තණ්හාව යම් ප්‍රමාණයකට සංතරපණේ වෙච්ච ගමන් ඒක හෙට ලබන්නේ කොහොමද? මෙතන තියෙනවා මම දැන් ගෙදර ගියාම ලබන්නේ කොහොමද? කුටියට ගියාම ලබන්නේ කොහොමද? මගේ අයට ලබන්නේ කොහොමද කියලා අර කාම තණ්හාවම ඉතිරි පෙතිරි වැඩිවීමක් තමයි භව තණ්හාව කියන්නේ. ඉතින් කාම තණ්හාව නොලැබීමමුත් ඇති වෙන Tamante වෙලාවට බඩගිනි නම් ඇඳුන් නැත්තම් ඉන්න තැනක් නැත්තම් බෙහෙත් පිළිකර නැත්තම් ඒ අනුවත් කල්පනා කරන්නේ මීට ඊගාව චිත්තක්ෂණයේ ඊගාව තන ඒ මගේ අනිත් අයටත් මේ ආසාවල් ටික අවශ්‍යතාවල් ටික කියමුකෝ සම්පාදනය කිරීමට හිත වැඩ කරනවා අපි මේකට ඥානීය කියලා කිව්වට මේක තන්නේ කර තෘෂ්ණාවක් වැඩ කරන්නේ මෙන්න මේ තෘෂ්ණාව පිළිබඳව මේ දුක දෙන තෘෂ්ණාව දුක දෙන මේ தત્ත්වය පිළිබඳ නොදැනීමකටයි මේ තෘෂ්ණා කරන්නේ ඒක හරි අමාරුයි මේ අද තියෙන සමාජ අගේ ආඩම්බරයන් එක සලකන්නේ මේ රැස් කරන්නේ බරක්ය මේ රැස් කරන්නේ ඉසේකක් කුමක්ය මේ රැස් කරන්නේ හිත කරදරයක් මේ කරදරන්නේ ඉසේකක් කුමක්ය දුකක්ය පීඩාවක්ය කියලා අපි නොදැනීමට පුදුමාකාර ප්‍රීතියක් තියෙනවා අපිට නොදැනීම සම්බන්ධයෙන් අපට <clears throat> ලොකු තෘෂ්ණාවක් තියෙන ඒ තෘෂ්ණාව තියෙන්නේ දුක පිළිබඳ නොදැනීම කෙරෙහි මේක අපේ දරුවන්ට රහසෙන් කියලා දෙන්න අපි විශේෂ ටියුෂන් මාස්ටර්ලා ගෙදර ගෙනත් තියාගෙන දරුවන්ට උගන්වනවා. විශේෂ විශ්වවිද්‍යාල පිටරට යවලා උගන්වනවා මේ දුක පිළිබඳව නොදැන හිටපන්. ඔබට ඒ සඳහා මොනවද මම ගෙවන්න ඕනේ ඕන දෙයක් දෙන්නම්. මේ අනවශ්‍ය විදියට මේ ජීවිතේ දුකයි අයි ජීවත් වෙන්නේ කියන එක හිතන්නවත් එපා. හිතෙන්නවත් එපා. කොහොමද ඒක කරන්නේ? සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරට කරපු සෙල්ලම තමයි. ලෙඩෙක් පේන්න හරින්නේ නැහැ. මහල්ලෙක් පේන්න හරින්නේ නැහැ. මලකඳක් පේන්න හරින්නේ නැහැ. පැවිද්දෙක් පේන්න හරින්නේ නැහැ. මොකද එතකොට පේනවනේ ඔය අම්මලා තාත්තලා අමුඩ ගහගෙන හම්බ කරගෙන ගියාට ලෙඩ වුණාට පස්සේ මක් කරන්නේ? වයසට ගියාට පස්සේ මක් කරන්නේ? මරණයට පස්සේ ඔය මොකද්ද ඔය හම්බ කරපු දින් ඇති වැඩේ? මේ ඔක්කොම සැපසීදී සමහරු ගිහි ගියාත් ඇරලත් යනවා කියලා තරුණ පිරිස වලට හිතෙනවනේ. ඒ නිසා අපි සමාජය හදන්නේ සුද්ධෝදන රජුරු හෝ ඒ කිද්දාතු කුමාරට හදලා දීපු සමාජය තමයි. ඒකල්ලි වෙලා ඒ දරුවන්ට ඒ යමක්කම තේරෙන වයසේ ලෙඩෙක් මහල්ලෙක් මලකඩක් පැවිද්දෙක් කියන මේ දේවල් වලින් වසන් කරගෙන ගත කරන ජීවිතේ ලෙඩු බලන්න පොඩි උන් යන්න හොඳ නැහැ. වයසට කේට ලෙඩ වෙනෙව්වා ඒක ලොකු අත්ංග වැඩ පොඩි කොල්ලන්ට ඒක පෙන්නන්න හොඳ නැහැ. මලකෙවල් වලට ගියොත් බයට රැයට බය වෙනවා හීනෙන්. ඒ නිසා බබාලා යන්න හොඳ නැහැ. ඒ පැවිද්ද පිළිබඳවත් වැඩවලට ලොකු අත්ංගේ වැඩ කියලා අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ අද තියෙන ශිල්ප ක්‍රමයේ සියල්ලම මේ දුක වසහාලීම සඳහා ප්‍රකෘති දුක දුක වශයෙන් නොදැකීම සඳහා මේ කරන දෙයට අපි අපි සංස්කෘතිය කියලා කියනවා. අපි ඒකට කියනවා අපේ අපේ දරුවන් දෙන්න ඕන ලොකුම දෑවැද්ද තමයි මේ දුක දුක වශයෙන් නොදැකීමට උන්ගේ ඇස්වසන් කළා තියෙන එක. නමුත් ඒක එහෙම වහන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. කෙසේ නමුත් පුදුමාකාර ප්‍රයත්නයක් තියෙනවා. ඒක නිසා අපි තණ්හා කරන්නේ ආශා කරන්නේ දුක පිළිබඳ නොදැනීමට. මේ ਸਰවඥාන්සේ කියනවා මේක රබර් බෝලයක් වතුරේ ඔබාගෙන ඉන්න පුළුවන්. නමුත් අත ඇතහැරපු ගමන් බුක් ගාලා උඩට එන්න වගේ මේ දරුවා මන්ද දශකේ ඉන්න තාක්කල් පළවෙනි අවුරුදු 10 ඕදියා බලලා බබා බත් කෑවද කියලා අහලා සනසලා ඉතින් බබාට ඔක්කොම දෙනවා. දෙවෙනි දශකයේදී ක්‍රීඩා දශකය ඉතින් ඒකේ බරක් හැල්ලුවක් ඒ දරුවට තේරෙන්නේ නැහැ. කිල්ලෙක් කොල්ලෙක් වෙනස තේරෙන්නේත් නැහැ. ලිංගික ජීවිතය පිළිබඳ හැකියමකුත් නැහැ. ඉතින් අපි බොහොම ආසාවෙන් මේ සෙල්ලම් ජීවිතය ගත කරනවා. ඔන්න ඒ ක්‍රීඩා දශක ඉවර වෙනකොට ඉතින් බෙලි කටු ඇන්දට කොස්කොල කොට්ටට ඉතින් ආයුබෝවන් කියලා ඊට පස්සේ වර්ණ දශකයට යනවා. වර්ණ දශකයට ගියාට පස්සේ වැඩිම කොල්ලෙක්ගේ වැඩේ කෙල්ලක් දාගන්න එක තමයි. එයින් එහාට මොකක්වත් ඕනේ නැහැ. අපි ඉන්නකොට කියන්නේ විශ්වවිද්‍යාලයේ මේ අලුත් බැච් එකක් එනකොට අලුත් නැවක් ඇවිල්ලා තිනවා බලන්න යන්නේ. ඒ නැවෙන් කවුරු හරි තෝරගත්තොත් අන්න ඌ තමයි දක්ෂයා. ඒ වර්ණ දශකයේ පුරාවට තියෙන්නේ අම්මට තාත්තට හොරෙන් තමන්ගේ සමවයසයගේ අදහස් මත මේ වර්ණ දශකයට ගියාම දුකක් කනගාටුවක් ලෙඩක් මොකක්වත්ම නැහැ ඒ ලෝකේ දුප්පතුන් නැති ලෝකයක් අමල දත්තත් ඒකටම තමයි උලංගහන්නේ ඉතින් උලංගවුවට පස්සේ 30 පෑන්නට පස්සේ බල දශකේ එනවා. ඉතින් ඊට පස්සේ ඒ පිරිමි කෙනෙකුට නම් එක්ක ගෑණිට ගහන්න ඕනේ එහෙම නැත්නම් අම්මට තාත්තට ගහන්න ඕනේ එහෙම නැත්නම් ගුරුවරට ගහන්න ඕනේ කාට හරි ගහන්න ඕනේ. ඉතින් බලේ තියෙන මොනව කරන්නේ? ඒ කෙල්ලොත් දැන් කාලේ ඒක පුරුදු වෙලා. ඉතින් ඊට පස්සේ රණ්ඩු තමයි. ඊට පස්සේ දිගටම තියෙන ආර්ථික ක්‍රමයට විරුද්ධව හටන් කරනවා. දේශපාලන ක්‍රමයට විරුද්ධව හටන් කරනවා. සමාජ ක්‍රමයට විරුද්ධව හටන් කරනවා. ඉතින් බලදාසිකේ පුරාවට වනස්පති රුකක් වගේ අනික් පොඩි පැල යට කරගෙන තලාගෙන පැතිරෙන බලදාසිකේ. බලදාසිකේ ඉවර වෙන්නේ ඥාන දශකේ. එතෙන්දනකොට ඔන්න ලෙඩ වෙන්න පටන් ගන්න. දැන් මැරෙන ලෙඩ එනවා 50 බයිනකොට. 50 ඉඳලා 60 40 50 කාලය ඇතුළත ඕනම කෙනෙකුට මැරෙන්නේ මේකෙන් කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම සමවයසේ අයත් එකා දෙන්න heart attack වෙලා මැරෙනවා. අම්මලා තාත්තලාත් මැරෙනවා. මැරෙනකොට ලෙඩ දුක් ඒ ටික එන්න පටන් ගත්තට පස්සේ අනේ අර තිබිච්ච මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ වර දශකයේ බල දශකයේ සෙල්ලම් මේ මේ ලෝකෙට බලපන්නේ ඉඳපු ගමන් ලෙඩ වෙනවා ඉඳපු ගමන් වයසට යනවා ඉඳපු ගමන් මැරෙනවා මේ ඥාන දශකයට ආවට පස්සේ මේ මිනිසයාගේ ජීවිතේ විශාල පෙරලියක් සිද්ධ වෙනවා කොච්චර වසංගකන ජීවත් වෙන්න ගියත් සරව ගලන තුවාලයක් වගේ මේ ජීවිතය කියලා අපි මේ දකින සුන්දරත්වේ නෙවෙයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ වළක්වන්න බැරි ජරාවක්. ඒ නිසා බටහිර මානසිකත්වයේ කියන්නේ අවුරුදු 50 දී තමයි මනුස්සයා මානසිකව උපදින්නේ. එතකම් මේ සෙල්ලක්කාර ජීවිතයක් ගත කරනවා. ඉතින් 50 වෙනකොට එයාගේ චරිතෙන් ගන්න දෙයක් නැහැ. හැදෙන කණන් හැදෙනව නැහැ හැදෙන කණ හැදෙනවා. ඉතින් මේ තරම් වෙනකන් ඒක පෙන්වන්න නැතුව වසංගන තමයි අද දෙමව්පියෝ අද අධ්‍යාපන ක්‍රමය අද ගුරුවරු උත්සාහ කරන්නේ දරුවන්ට ඒ දුක වළක්වා. ඒ නිසා ਸਰුවචන් වහන්සේ ඒ 30 26 දිගින් පැනලා ගියේ 35 වෙනකන් අර කල්ැතුවම තමන්ගේ ශරීරයේ තියෙන වයසක ගතිය, ලෙඩ වෙන ගතිය ඇටසැකිල්ලට යනකම් බැස්සුවා. බැස්සලිවල දැක්කා මේක කර්ම ශක්තියෙන් දුවනවා. මට නම් මේක නඩත්තු කරන්න බෑ. එතකොට ගියේ කිසිම රූපස්කන්ධයක් අල්ලන්නේ වේදනාස්කන්ධයක් අල්ලන්නේ සංඥා සංස්කාර නැති උච්ඡේද දිට්ඨියක. නමුත් බුදු වෙන රාත්‍රිය වෙනකොට එහෙම කරලා බෑ මේක සමබර භාවයකට ඇවිල්ලා මධ්‍යම ප්‍රතිපදාවකින් මේක එළියට යන්න ගියාට පස්සේ උන්වහන්සේට හොඳ ප්‍රායෝගික දැනුමක් ආවා මේ රූප පිළිබඳව මැද ප්‍රමාණය දන්න හැටි. එහෙම නැත්නම් මේ රූප සම්බන්ධයෙන් ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන්නේ කොහොමද කියන්න තමයි ওই විනය පොතේ <clears throat> භික්ෂුවක් සිව්පසේ පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය ආයන්නේ ඉඳලා අක්කයන්ට විස්තර කරලා තියෙනවා. පින්නපාතයක් උපේන හැටි, පින්නපාතයක් වළඳන හැටි, පින්නපාතේ දිනාට බණ කියන හැටි, ඊට පස්සේ ප්‍රතිවීක්ෂා කරන හැටි, සිවුරක් උපේන හැටි, සිවුරක් වළඳන හැටි, පාවිච්චි කරන හැටි, ඒ කටයුතු පිළිබඳව බුදුමාකාර විස්තරයක් උගන්වනවා. ඒක ආර්ථික විද්‍යාඥයෝ දැන් ටික ටික ටික ටික බහුරු ගන්න පටන් අරගත්තා. ඒ නිසා මේ රූප උපාදානස්කන්ධය කියලා රූපයන්ට වෛර කිරීම නෙමෙයි මෙතන තියෙන්නේ. Taman කරන යමක් තියෙනවා රූප සම්බන්ධව මේ රූප කියන එක අපි මෙහෙම වරණගමු. ඇහැට පේන රූප රූප, කනට ඇහෙන ශබ්ද රූප, නාසයට දැනෙන ගන්ධ රූප, දිවට දැනෙන රස රූප සහ කයට දැනෙන පොට්ටබ්බ රූප. ඉතින් මේ රූප ටික සඳහා තමයි අපේ ජීවිතේ ඉතාමත්ම සුන්දර වයස කඹරන්නේ. අපි අවුරුදු 20 ගානක විතර ඉඳලා හම්බ කරන්න පටන් ගත්තාම 55 60 වෙනකන් පුදුමාකාර කැම්පිරිල්ලක් හම්බරනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සඳහා. කොච්චර ගැඹුරුවත් පාවිච්චි කරන්න අපි බොහොම ඩිංගිටයි. ඊටු වටි ඔක්කොම කාම තණ්හා වශයෙන් මම පොදි ගහ ගන්න හදන නැත්නම් භව තණ්හා වශයෙන් මගේ අයට පවුලේ අයට හෙටට අතන මෙතන කියලා මේක ඉතුරු ආපතරවන ගියාම අර කාම තණ්හාව සංතරපණය කිරීමේදී මගේ ඇහැ පිනවන්න රූප ටිකක් කන පිනවන්න සද්ද ටිකක් ගන්ධ රස පහස ටිකක් උපේන එක සමහර විටක පූර්ණත්වයකට යන්න ඉඩ තියෙනවා අපිට ඇති වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබන්න පුළුවන් වෙලාවක් එන්නත් තියෙනවා සාර්ථක ජීවිතයක. නමුත් මගේ පවුලේ ඔක්කොගෙම මගේ ජාතියේ මගේ ආගමේ මගේ යාළුවන්ගේ මගේ නෑදෑයන්ගේ මේක කරන්න ගියාම ඒක කවදාක සන්තෝෂ කරන්න පුළුවන් ප්‍රමාණයක් නෙවෙයි. ඒ නිසා කාම තණ්හාවේදී යම් ප්‍රමාණයක් අපි පෙරපෙන නිසා හෝ යැපෙන්න පුළුවන් මට්ටමට හිටියට භව තණ්හාවට මේක පැතිරුණාට පස්සේ ඒකාන්තේ මේක ඇහිදල් කූඩේකට වතුර පුරවන්නාසේ ලුණු වතුර බොන්නාසේ ගිනි අගුරක් කරන අතින් අතට මාරු කරනාසේ අර මිනිස්සයා පුදුමාකාර තැලීමකට පෙලීමකට පත් වෙනවා. ඉතින් ඊට පස්සේ ඒක සම්පූර්ණ ශක්තිය යොදලා ඒක සම්පූර්ණ කරගන්න බැරි වෙනකොට ඒකට බාධා කරන ඒකට අවහිර කරන සියල්ලන්ම ද්වේෂ කරනවා. ඒකට විභව තණ්හාව කියලා කියනවා. ඒ නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ගියාම මේ කාමය නිසාම ආසාව නිසාම ද්වේෂයක් පහළ වෙනවා. ඒ ආසාව ඉෂ්ටකරන කවුරු හරි අවිලයකට හරස් කැපුවොත් විවේචනය කරොත් එයා හතුරෙක් වගේ පේනවා. ඊට පස්සේ ආ විනාශ කරන්න හදනවා. ඉතින් ජාතින් වශයෙන් යුද්ධ ගන්නවා. දේශ සීමා අරගල ඇති කර ගන්නවා. ගම් ඉදිරි කාලකම් හදා ගන්න. සංසාරේ හතුරන් පටිග පටිගේ හතුරන් හදා ගන්නවා. හැබැයි මේ හතුරුකම ආවට පස්සේ ආශාවේ විරුද්ධ පැත්ත වගේ පේන. නමුත් හැම හතුරුකමක්ම අවිල්ල තියෙන්නේ යටිපහුවෙච්ච ආශාවක් නිසා තමයි. ඒ නිසා මේ ආශාව දැනගෙන මේ ආශාව තියෙන්නේ මේ එකතු කරන්නේ බරක් බව දන්නේ නැති නිසායි. මේ එකතු කරන්නේ දුකක් බව දන්නේ නැති නිසායි. මේ එකතු කරන්නේ ඉසේකක්මක් බව දන්නේ නැති නිසායි. තැවීමක්, පිළීමක් බව නොදන්න නිසායි. අන්න ඒක පටහැරලා බැලීමක් තමයි මේ භාවනාවේදී කරන්නේ. අන්නේ භාවනා කරනකොට සරුවචනාංශයේ මුළු ලෝකෙම රූප බලන්න යන්නේ. මොකද අපිට ඒකට ප්‍රමාණවත් සතියක් අපි ළඟ නැහැ. ඒකට ප්‍රමාණවත් කාලයක් අපි ළඟ නැහැ. ඒකට ප්‍රමාණවත් ප්‍රභව අපි ළඟ නැහැ. ඒ නිසා සරුවචනාංශයේ මුළු ලෝකෙම වෙනුවෙන් නැත්නම් ලෝකයක් රූප ධර්ම වෙනුවෙන් ප්‍රථමයෙන් Tamange කය නියෝජිතයක් වශයෙන් ගන්න. ඒ නිසා සරුවචනanse රෝහිතස සූත්‍රය සඳහන් කරනවා ඉමේ මේ මේ වියාමමත්තේ කලේබරේ සසංහීමි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච බඹයක් පමණ වූ මේ ශරීරයේ සංඥාව සහිත මනස සහිත මේ ශරීරේ මම ලෝකේ පනවමි. එතකොට මේ කය තමයි ඒ පරිේශණයේදී අපි රූපය නියෝජනය කරන ගන්න. ඒ නිසා අපිට පුළුවන් නම් මේ සරුවචනාංශේ පෙන්නන මේ රූප කියන්නේ බරක්. රූප කියන්නේ එකක්කමක්. රූප කියන්නේ ඝර්ෂණයක්. රූප කියන්නේ තැවීමක්. රූප කියන්නේ දැවීමක් කියලා බලනද යම් කිසි කෙනෙකුට මුළු ලෝකෙම බලන්න ගියාට ඒක බලන්න අමාරුයි මොකද විශේෂේශ්‍රී ලොකු වැඩි. ඒ නිසා අපි හරියට රුධිර සාම්පලයක් අරගෙන මයික්‍රොස්කෝපයක් දාලා දාලා අන්වීක්ෂයක් දාලා බලලා ඒකේ නාගේ රුධිරේ මෙහෙමයි කියලා කිව්වට අපි ඇත්තට මයික්‍රොස්කෝප් එකකට දාන්නේ පුංචි පටලයක් විතරයි. ඒ පටලේ මුළු එක නියෝජනය කරන නිසා අපි කියනවා මේ පුද්ගලයාගේ ලේවල මේක තියෙනයි කියලා. ඒ වාගෙම තමයි සරුවචාන්සේ මුළු ලෝකෙම රූප වෙනුවෙන් තමන්ගේ කය ගන්න කියලා කියනවා මේ කය කියන කන්ද තොගේ සමූහය කැදල්ල කලාපේ රූපේ කිය. අරගෙන මේක දිහා බලාගෙන ඉන්නකොට පේනවා මේක ඇතුලේ රත්තරන්වත් මුතුවත් මණික්වත් ප්ලැටිනම්වත් මොන්නම වටින දෙයක්වත් නැහැ මේකේ තියෙනවා කේසා ලෝමා නකා දන්තා තචෝ ආදි වශයෙන් මොනම හේතුවක් නිසාවත් ප්‍රිය කරන්න බැරි දැක්කොත් බත් ටිකක් කන්න බැරි මහා ජරාවක් මේකේ තියෙන. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ බුදු වුණාට බුදු කියලා අපි වැන්දට මේ බුදුරජාණන්සේ කියන දේ බලන්න ගියාම එහෙම ගතියක් දැනෙන්නේ නැහැ. බුදුහාම කියන්නේ මේ ශරීරය දිහා බලාපන් ඕකේ උඹ කොච්චර රූපලාවන්‍ය කෙරුවත් මොන්න තරම් ලතු ඉලුවත් මොන්න තරම් ආලවට්ටම් කරත් අඩු ගඳ එක නතර කරන්න බෑ. අඩු ගඳ වැඩි නිසා තමයි යෝ ආලවට්ටම් කරන්නේ. ඒක හොඳට තේරෙන දවස් තුනක් විතර නා ගන්න බැරි වුණොත් එහෙම. අනේ එහෙමනම් කරන්න එපා අප්පා කොහොමද නාන්න. ලතු තුලන් ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි කොයි දේ ඉලුවත් ඕක හරියට නම් ගඳයිමයි. ආයේ කිය අහන්න දෙයක් ඇත්තේ නෑ. ඊට වැඩි අමාරුයි කෙස් කස් ටිකක් විතරක් කිඹල බලන්න. ලොම් ටිකක් විතරක් කරන බලන්න. නිය බලන්න. හැම අරගෙන බලන්න. දත් අරගෙන බලන්න බෙන් වෙන් කරලා බලපුවාම මේ ඉස්සරහම තිබ්බොත් බත් වලඳ බත් ටිකක් වලඳ ගන්න බෑ. කෑම ටිකක් කන්න බෑ. ඒක නිසා මේ රූපේ දිහා බලන් අපි කොච්චර අකමැතිද කියනවනම් අපි ඒ නිසා බාහිර රූප බැලීම ඒ තරම් ලොකු විනෝදාංශයක් කරගෙන තිනවා මොකද බාහිර රූප නොබල හිටියොත් Tamange රූපේ පේන්න ඉඩ තියෙනවා සමහරට ඒක මහා භයානක දෙයක් ඇතුළට හිත හැරුණොත් පේන්නේ භූතෙක් පෙරේතෙක් පිසාචෙක් යක්ෂයෙක් නිරිසතෙක් කිසිම චාරයක් නැති වැඩ පිළිවෙලක් තියෙනවා ඉතින් ඒක දිහා බලනවා වෙනකොට අපි අල්ලපු gedara රූප දිහා බලනවා. පීරිමේ කට්ටිය කාන්තාවගේ රූප දිහා බලනවා. කාන්තාව පිරිමි රූප දිහා බලනවා. මේ එහෙම දර්ශනයක් නං. ආයේ කියලා වැඩක් නැහැ. ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ කියලා සින්දු කිය කිය ඉන්නවා. එතකොට තමන්ගේ ශරීරය බලන්න වෙලාවක් නැහැ. ඕක තමයි සාහිත්‍ය කියලා කියන්නේ. ඕකෙන් තමයි අපි එහා පැත්තට හරවලා මේ දුක පිළිබඳ නොදැනීමට ප්‍රේම කරනවායි කියලා කියන්නේ Tamange ශරීරයේ බැලීමට ගන්න මේ වටිනා චිත්තක්ෂණයේ අනුගේ කුණු කන්දලද්දියා බලාගෙන එහෙම රසඳුනක් ආය ලෝකේ ඒ මොකද ඒ තරම් මේක බලන්න ද්වේෂයි. ඒ තරම්ම මේක බලන්න අප්පිරියයි. ඒක නිසා නැතලොවේ අන් රසඳුනා ආදරයේසේ සුව දෙනා. කොහෙද ආදරේ තියෙන්නේ? මේ ගෑනු කෙනෙකුට තියෙන පිරිමි කෙනෙක් අතේ. පිරිමි කෙනෙකුට තියෙන ගෑනු කෙනෙක් අතේ. ඒක බුදුහාමර පිළිගත්ත සත්‍යයක්. ඒ මොකද්ද හේතුව? මේ දුක්ඛ දිහා දුක මෙච්චර මේ පෙන්වන්න හතන දේ දුක පිළිබඳ ඇති විද්‍යාවට ද්වේෂ කරනවා දුක පිළිබඳ අවිද්‍යාවට අපි ප්‍රේම කරනවා. මේ ප්‍රේමය නිසා අපි අවුරුද්දක් ලෝකේ ජීවත් වුණත් අවුරුදු 120ක් ජීවත් වුණත් බාහිරෙමයි බලන්නේ. ඒ වෙනුවට අපි හිතමු භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා කායනුපසනාව කියලා බරපතල වචනයක් දාලා ඔබ ඉඳගෙන ඔබ ඉඳගෙන ඉන්න හැටි බලපන්. ඒකේ 14 ආකාරයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නන ඕනේ නම් ආස්වාස් ප්‍රස්වාසි බලන්න පුළුවන්. ඕනනම් ඒක දිගේ ගිහිල්ලා ආස්වාසය කියලා කියන්නේ මේ වායෝ ධාතුව එහෙම නැත්නම් අනිකුත් ධාතු හතර වශයෙන් ධාතුමනිකාරය බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරියාපත බලන්න පුළුවන්. ඉරියාපත සංදි බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ දෙතිස් කුණප වශයෙන් බලන්න පුළුවන්. විවිධාකාර ක්‍රමයට මේ ශරීරය දිහා බලන්න පටන් අරගත්තොත් ඒ සියල්ලම ආධ්‍යාත්මිකයි ඒ සියල්ලම දාර්ශනිකයි සියල්ලම ආගමිකයි නමුත් අපි හරි ආසයි දඹදිව යන්න ශරීරය බලනවට වැඩිය හරි ආසයි දඹදිව ගිහිල්ලා ගොඩක් පිංසිට වෙනවා කියලා අපි වටවන්දනාව යනවා ලෝකේ වටේ වන්දනාව ඇවිදිනවා එතකොට වටනේ බලන්න තියෙන්නේ Tamange ගේ ඇතුලේ බලන්න වෙන්නේ මේක වලක්ක ගන්න අද තියෙන දැනුම් සම්භාරය ගත්තොත් ඒ වගේ මේ දැනුම් සම්භාරය හුවා දක්වන වෙළඳ ප්‍රචාර දිහා බැලුවොත් අර සුද්ධ වචනයක් තමයි කියන්න තියෙන්නේ දුක පිළිබඳ නොදැනීමට පුදුමාකාර ප්‍රේමයක් අපි කරනවා. භව රෝගය සදනා රූපෙට මත්වි ඇයි දුආලිකලේ කියලා මොයිදින් බෙක් සින්දු කියනවා. මේ භව රෝගයේ සදනා මේ රූපේ පිළිබඳ නොදැනීමට තමයි අපි ආලේ කරන්නේ. වෙන මොනවාකටවත් නැහැ. ඒ නිසා අපි ආලේ කරන දේ වැඩිම ආලේ කරන්නේ Tamange ශරීරයට කියලා මල්ලිකා දේවින්නාංශ කියලා තියෙනවා. බිම්බිසා කොසල් රජුරුවන්. ඒක ਸਰවඥංශ අනුමත කරලා තියෙනවා. ඒ නිසා ਸਰවඥංශ කියන ඔබ වැඩිම ආලේ කරන ශරීරය අරගනින් අරන මේක දිහා බලපන්. මේක චීන කන්නඩිය දාලා බලපන්. මේක අන්වීක්ෂයට දාලා බලපන්. මේක දුරේක්ෂයකට දාලා බලපන්. බැලුවට පස්සේ මේ 14 ආකාරයකින් එක ආකාරයකට හිත ඇතුළට ආවොත් මේක ඇතුළේ රත්තරන් මිනිමුතු මොකක්වත් නැහැ. මේකේ තියෙන බයලෝවන ජුකුප්සා කරවන නොදැක්ක අන්ධකාරයක් ඇතුළේ තියෙනවා. ඉතින් මේකට අපි හරි කම්මැලි කියලා හරි ගැඹුරුයි කියලා කියනවා හරි අමාරුයි කියලා කියනවා ඇත්තටම අමාරුවක් නෑ ඕන් නැතිකම තියෙන මේක බලන්න ඕන නැතිකම තියෙන්නේ ඒ වෙනුවට අපිට පිටපැත්ත බල බල ඉන්නවා. එහෙම බලා ඉන්නකොට අපි ගත්තොත් අපි හිතමු මේ ආනපානෙ හම්බුන නැත්තම් වායෝ පොට්ටබ්බ ධාතුව හම්බුනායි කියලා. ඒක දිහා හොඳටම විස්තර සහිත බැලුවොත් ආස්වාසේ මුල මැද අග ප්‍රස්වාසයේ මුලමඳ අග වශයෙන් ඒක තමයි අපි සාමාන්‍ය ශාසනයේ විස්තර වශයෙන් බලනවා කියන්නේ විස්තර වශයෙන් බැලුවොත් මේ වායෝ ධාතුව නොදැනෙන තැන ඉඳලා යන්තම් ආස්වාදේ පටන් ගන්න තැන දැනගෙන ආස්වාදේ නාස්පුඩු පුරවාගෙන ගිහිල්ලා බැහැෙන තැන දක්වා බලන්න හිටියොත් මේ මේ එකම ස්ථානක දිවත් මේක මේ වායෝ ධාතුව නමක් කියන්න හැඩයක් ගන්න ආකාරයක් පෙන්වන්නට නැති තරම් සීක්‍රෙන් වෙනස් වෙනවා. පුදුමාකාර සීක්‍ර වෙනස් වීමකට ලක් වෙනවා. ඈත ඉඳලා බලනකොට නම් මේක හැඩයක් පේනවා. ආකාරයක් පේනවා වර්ණයක් පේනවා සටහනක් පේනවා ලං වෙන්න ලං වෙන්න ලං වෙන්න උත්සන්න වෙන්න වෙන්න ආසන්න වෙන්න වෙන්න ඒක එහෙම බලාගෙන ඉන්න තරම් අධ්‍යයක් නෑ බොහොම ශීඝ්‍ර ඒකට කියන්නේ සන්තතියක් පේනවා ඒක ඒ බුර්ම ස්වාමීන් වහන්සේ උපමාවකට කියනවා ගොම්මන් වෙලාවේ තව පොඩ්ඩකින් වගේ අපි පාර යනකොට පාර හරහා යන ගෙරි වැලක් හරි කඩි වැලක් හරි කූඹි වැලක් තියෙනවා නම් අඩමානෙට බැලුවොත් පේන්නේ කෝටුවක් වැටලා තියෙන වගේ පාරේ. නැත්නම් ලණුවක් වැටලා තියෙන. නැත්නම් සර්පෙක් කියලා වුණත් හිතන්න ඉඩ තියෙනවා. ඉතින් මේ මනුස්සයා ඒකට බය වෙලා ගියොත් එයා කියන්නේ යන්නේ ගියාවින කරන යන්න පාරේ යන්න එපා සර්පෙක් ඉන්නවා කියලා. නමුත් යම් කිසි කෙනෙක් නෑ මේකේ මෙහෙම කියලා හරියන්නේ නැහැ මම දැක්ක ඈතින් මම පොඩ්ඩක් ලං වෙලා බලන්න කිව්වොත් එයාට පෙනෙයි සර්පෙක් මේක නලියනවා. තවත් තුනන් දෙලා බැලුවොත් කූඹියක් පස්සේ කූඹියක් යනවා මිසක එතන කෝටුවක් නෑ. එතන ලණුවකුත් නෑ. එතන සර්පෙකුත් නෑ. පේන්නේ කූඹියක් පස්සේ කූඹියක් යන සන්තතියක් තියෙන. නමුත් ඈතින් ඉඳලා බලපුවහම පේන්නේ මැරිච්ච කෝටුවක් වගේ, වැලක් වගේ, සර්පෙක් වගේ පේන. ඉතින් ඒ නිසා ඈත තියා බලන මිනිහා මේක ගැටේ ගැරන්ඩියක්, මුලක්, කෝටුවක් කියලා කියනවා. ළඟට ගිය මිනිස්සෙකුට වෙනස් දෙයක් කියාවේ. හොඳටම කූඹි දැක්ක මිනිස්සෙකුට කියාවේ අයියෝ මං කොච්චර දෙයකටද මේ බය වෙලා හිටියේ. නමුත් මේ කූඹි නේ තියෙන්නේ කියලා ආස්වාස් ප්‍රසවාසෙත් ඈත ඉඳලා බලනකොට මේක වෙන ගොඩක් අනන්‍යතාවය පෙන්වන්න පුළුවන්. ආස්වාසි මෙහෙම ප්‍රසවාසි මෙහෙමයි කියලා. ඕනම කෙනෙක් දැන් අපි ඉන්නේ තුන්වෙනි දවසේනේ වැඩපිළිවෙලේ ඕනම කෙනෙක් සුහදව උත්සන්නව ආසන්නව බැලුවනම් මුලදී ආස්වාසය ප්‍රසවාසයයි වෙන්කොට හඳුනා ගැනීමේ කරුණ තිබුණට ඊටාම සමීපේලා බලනකොට ආස්වාසයේ තියෙන වැඩපිළිවෙලමයි ප්‍රසවාසයේ තියෙන ප්‍රසවාසයේ තියෙන වැඩපිළිවෙලමයි ආස්වාසයේ තියෙන මේ දෙක වෙන් කරන්න පුළුවන් වෙන්නේ ඈත ඉඳලා බලනකොට තමයි සමීප වෙලා බලනකොට දෙකේ සමාන ගති වැඩි වෙනවා. ඒක නිසා අටුවාචාරින් වහන්සලා මේක විස්තර කරනවා නොසලකෙල්ලෙන් බලනකොට අර දුක පිළිබඳ අවිද්‍යාව දුක පිළිබඳ අවිද්‍යාවට ප්‍රේම කරන පැත්තෙන් බලනකොට ඈතින් ඉඳලා බලනකොට අවිද්‍යාව නිසා මේකට නමක් කියත හැකි හැඩයක් කියත හැකි ආකාරයක් කියත හැකි ඒවට කියනවා පෞද්ගලික ලක්ෂණ කියලා. නමුත් මෙයා මේ බුදුහාමරෝ දීප උපදේශය අනුව ඊ타මත්ම නැවත නැවතත් ආශ්වාස ප්‍රශ්වාසයේම ඊ타මත්ම සමීපව උත්සන්නව ආසන්න බලනකොට ලං වෙන්න වෙන්න දෙකේ විෂමතා වෙනුවට සමතා පේන්න පටන් ගන්නවා. අන්නේ සමතාවලට කියනවා පොදු ලක්ෂණය කියලා. දෙකටම පොදු ලක්ෂණය. ලං වෙලා ලං වෙලා බලනකොට ඒ පොදු ලක්ෂණය තමයි සන්තතිය. ඈතින් බලනකොට ආස්වාසේ සීතලයි ප්‍රස්වාසයේ උණුසුමයි ආස්වාසේ කෙටි ප්‍රස්වාසයේ දිගයි ආදි වශයෙන් විෂමතා පේනවා. අනන්‍යතා පේනවා. අරකින් මේක වෙන් වෙන හැටි පේනවා. ඊටාම ලං වෙලා බලනකොට පේන්නේ මේ දෙකේම ප්‍රවාහයක් තියෙනවා, සන්තතියක් තියෙනවා. හැඩයක් බලා ගන්න තරම්වත් ඒක අපිට නිමිත්තක් ගන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් අරමුණු කරන්නවත් දෙන්නේ ශීඝ්‍ර වැඩපිළිවෙලක් තියෙන්නේ. එතෙන් යනකොට යෝගාවචරයටම හිතක් සැකයක් සැක හිතක් පහළ වෙනවා. ආනබන්නේ නොපෙන්නනවද පෙන්නනවද කිය. තියෙනවද නැද්ද කිය. ඉතින් එතකොට හිතෙන්නේ හුස්ම නතර වෙලයි කිය. හුස්ම කිසිම නතර වීමක් වෙන්නේ අර වෙන්ව දක්වන දෙක වෙනුවට පොදු ලක්ෂණය පෙන්වන්න පටන් ගත්තාම යෝගාචරය අන්දමන්ද වෙනවා. ඇත්ත වශයෙන් තියෙනවා නම් වෙන්නේ මෙතෙක් කල් තිබුණ අන්දමන්දකම නැති වෙන එක. නමුත් මේ ඒ තිබිච්ච අන්දමන්දේ මම කියාගෙන ඒකට හුරු නිසා ඒ ආස්වාස්වාස දෙකේ පොදු ලක්ෂණය මතුවෙනකොට තවදුරටත් ඒක දිහා බලාගෙන බැරි තරම් වක්කාර ගති, බය ගති, නිදිමත ගති, කම්මැලි ගති රාශියක් මතුවෙලා යෝගාචර පෙරලා දාන පැත්තට. ඉතින් ඒක නිසා <clears throat> මේ දැකපු ආස්වාස ප්‍රසවාසයේ යථා ස්වරූපේ දකින්නකොට තියෙන්නේ කම්මැලිකමක්, නීරසකමක්, ඒකාකාරී ගතියක්, බය උපදින ගතියක්, පෙළන ගතියක්, තවන ගතියක්. නමුත් මේ තවන ගතිය, පෙළන ගතිය බලන්න අපි කැමති නෑ. අපිට ඕන කරලා තියෙන කහ පාට එළියක්, සුදු පාට එළියක් දකින්න උඩ යන්න දිව්‍ය දිව්‍ය දිබ්බ චක්කු ඥානෙ පහළ වෙන්න දිබ්බ සෝත ඥාන පහළ වෙන්න පේන්නේ මොකක්ද ආස්වාස් පස්ස දිහා බලනකොට මේකේ පෙළන ගතිය මේකේ තවන ගතිය කම්මැලි කරන ගතිය එපා කරන ගතිය නීරස කරන ගතිය මේ තරම් ඉක්මනට තණ්හාව දිය කරලා අරන බුදුහාමුදුරුවෝ මේ මේ පණ වගේ තියහට ආස්වාස් පස්ස දිහා හොඳට බැලුවොත් බයක් උපදිනවා නිදිමතක් උපදින්නේ. ඒකාකාරීකමක් උපදින්නේ. මේ තරම් ඉක්මනට මේ තණ්හා කරපු දේ තණ්හාව අයින් කරලා දාන්න පුළුවන් නමුත් කවුද පිළිගන්න කැමති? කවුද මේ සත්‍යයට මුහුණ දෙන්න තරම් පෞරුෂත්වයක් තියෙන්නේ? කාටද ඒක තව කෙනෙකුට සපේලා කියන්න පුළුවන්? කිව්වත් කියන්නේ වැරදිලයි කියලා හිතාගෙන. පැරදිලයි කියලා හිතාගෙන. ඉතින් ඒ නිසා මේ යන්නේ බර අතාරින්නයි, තණ්හාව නැතිකරන්නයි, එහෙම නැත්නම් මේ තණ්හාවේ තියෙන නපුර දැනගෙන යන්නේ කියලා කියන කෙනාට නම් අමාරුවෙන් හතර දවසක් කියලා කියත හැකි. දැන් Tamanට පේනව නේද? මේ ආස්වාද ප්‍රසවාසයේ හොඳටම පේන වෙලාව වෙනකොට නිදිමත එන බව. හොඳටම පේන වෙලාවට කම්මැලි වෙන බව. හොඳටම පේන වෙලාවේදී බයක් උපදින බව. දැවිලි ගතියක් තියෙනවා කියලා. වෙහෙස කර ගතියක් එනකොට ඔන්න ඕකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ආස්වාස ප්‍රසවාසයේ තියෙන දුක්ඛ සත්‍යය තමයි. නමුත් ඒක පිළිබඳ නොදැනීමට ඈතින්දලා බලලා සත්‍ය නොදැක ඒකට අපි ප්‍රේම කරනවා. හොඳ විදියට බැලුවොත් ළඟට ගිහිල්ලා බැලුවොත් පටහැරලා බැලුවොත් ඒක තුල ගන්න දෙයක් නැහැ. ඒක අපි දකින්නේ භාවනාව නොදකින්න පතන් කිය. අනේ මේ භාවනාව හරියන්නේ මෙතන මේ හුලං නැහැ. මෙතන මధుරෝ ඉන්නවා. අරක මේක තියනවායි කියලා භාවනාවට ද්වේෂ කරනවා. ආනාපානට ද්වේෂ කරනවා. භාවනා මධ්‍යස්ථානට ද්වේෂ කරනවා. ගුරුවරයාට ද්වේෂ කරනවා. මට මේ ගැළපෙන්නේ මට බැරිද මේ වෙනුවට බුද්ධ ආනුසතිය ටිකක් කරුවොත් හරියන්නේ නැද්ද? අපි මේ වෙනුවට ඔහිට වෙඩි නරකද අපි මෛත්‍රී භාවනා ටිකක් කරුවොත් ඉතින් අර පේන සත්‍යයට පයින් ගහලා নানা ප්‍රකාර අරමුණු දිගේ යන්නේ මේ දුක පිළිබඳ අවිද්‍යාවට තියෙන ප්‍රේම නිසා දුක පිළිබඳදී සත්‍ය දැක ගන්න කැමති නැති නිසා ඒක නිසා පටවි ධාතුව දිගේ තාපෝ ධාතුව තේ ගියත් වායෝ ධාතුව දිගේ ගියත් හරිදී දකින්නවනම් දකින්නේ දකින්න විදිහට ඇති විදියට දැකීමයි කියලා බලනවනම් ඒකේ තියෙන පෙළන ගතිය ඒකේ තියෙන තවන ගතිය දකින්න ගොඩාක්කල් භාවනා කරන්න ඕනේ නමුත් ඒක බලන්න ඕනේ නැතිකම තියෙන. සත්‍යයට පයින් ගහන ගතිය තියෙන. ඉතින් ඒක නිසා එවැනි දෙයක් ඒ සත්‍ය මෙච්ච ලස්සන පෙනෙද්දි ඒ සත්‍ය දිගට පවත්වා ගන්න බැරි තරම් මේ මේ තණ්හාව මායාකාරී. මේ තණ්හාව ඒ තරම් චාටුයි. ඒ තරම්ම ෂටයි. ඒ තරම් මායාවී අපි පෙරලන්නේ ගහලා පෙරල බැලලා නෙවෙයි. අපි නිකන් ඇස් බැඳුවෙන් පෙරලන්නේ. මායා කරලා පෙන්නන. ඉතින් බුදුරජාණන්සේකේදී වීර පුරුෂයෙක් වශයෙන් අපිට ඇවිල්ලා කියනවා මෙන්න මෙවුවම පෙනෙයි උඹට ඔබ බය වෙන්න එපා. ඒ වෙලාවේ මගේ නම ශීපපත් කරපන්. බුදුන් සීපත් කරපන් ධර්මයේ සංඝයා සීපත් කළා පුළුවන් නම් ඒ කම්මැලි ගතිය ඇති කඩෙත්තු ගතිය ඇස්සේ නිදිමත ගත ඇස්සේ දිගටෝ මානපාන දිගට බලාන ගියොත් තේරෙන්න පටන් ගනි සරුවච්චන්හන්සේ බැලුවත් ඔය ආනපානේ ඔහොමමයි දේවදත්ත ඔය ආනපානේ දිහා බැලුවත් ඔහොමමයි රහතන් වහන්සේක දිහා බැලුවත් ඔහොමමයි අනාගාමී උතුමෙක් බැලුවත් ඔහොමමයි සකදාගාමී උනත් සෝවාන් උනත් පෘ탁ජන මේ ආනබානි හොම තමයි. පෘ탁ජනයා මේකට වෛර කරනවා රහතන් වහන්සේ ආස්වාසේ ආස්වාදයක් කරගෙන. මගේ හිත දැන් තියෙන ආනාපානෙ විතරනේ. ඔයින් එහාට බලාපොරොත්තු වෙන්න බෑ. මේ දකින දේ ඒ පොට්ටපාද වගේ සූත්‍ර වල සරුවත් යන පෙන්නවා ඇත්තටම මහණි දුකක් තමයි. ලෝකයක් දුක නෙවෙයි මේ ආනාපාන දිහා බලනකොට නිදිමතකම ඒකාකාරී ගතිය කම්මැලි ගතිය මත්විච්ච ගතිය ඔරේ මන්දන් ගතිය අංජබජල් ගති තියෙනවා මේක දුකක් තමයි බුදුරජාණන්සේ මොන්න මොන කරුණාවෙන් කියනවද කියනවා මහන්නේ මේක දුකක් කියන්න එපා මේකට ප්‍රමෝදයක් කියපන් මේකට සතුටක් කියපන් මේකට පස්සද්ධිය කියපන් මේකට සතිය කියපන්. මේකට සම්පජඤ්ඤය කියපන්. මේකට සුඛේ කියපන්. මොකද දැන් ඉස්සරහ උඹට පේන්නේ දුක්ඛ සත්‍යය ඔය. ඔయిత වැඩි සැපයක් ලෝකේ ඇත්තේ නැහැ. ඕකට වෛර කරන්න එපා. තව ඕනනම් අනිද්දාසෙත් පටන් ගන්න. හොඳට පේන ආනාපාන දිගේ ඒක සියුම් කරන සියුම් කරන ගිහිල්ලා මේ ආස්වාස් ප්‍රස්වාස දෙකම සම තත්වෙට එනකොට ඇති කරන ඔළුව කරකවන ගතිය, වක්කාර ගතිය, නිදිමත ගතිය, කම්මැලි ගතිය, තෘෂ්ණාවේ අනිත් පැත්ත බව තේරුම් ගන්න. අන්න ඒ වෙලාවේදී හොඳට ඒකට මුහුණ දීලා විශේෂ ලෑස්තිලා ගිහිල්ලා ඒස්ලා බල්ලා දැන් මම ඉන්නේ ගෙලින්ම සරුවචනාංශෙත් එක්කයි. මම දැන් ඉන්නේ ගෙලින්ම ධර්මයත් එක්කයි. මම දැන් ඉන්නේ ගෙලින්ම සංඝයත් එක්කයි. මගේ සීලය නිසා මම මේක දකින්නේ. මේකෙන් ඔහිට යහ බය වෙන්න දෙයක් නැහැ. මම මේක පිළිගන්නවා කියලා ගත්තොත් තෘෂ්ණාවේ අනිත් පැත්ත පිළිගන්න. ඒ වෙනුවට අපි යමක් කරනවා නම් කරන්නේ ඊට වැඩිය තෘෂ්ණා දෙන දෙයකට ඉඩ දීලා මේ පේන සත්‍යයට පයින් ගහන එකයි කරන්නේ. ඒක නිසා පළවෙනි දවසේම භාවනා ඉඳ ගන්න පළවෙනි දවසේම මේක පේනවා. නමුත් ඒකට සාදර වෙන්න අපි දන්නේ අපි ඒකට වෛර කරනවා. අපි හිතනවා මේ සීල අඩුපාඩුවක්, ස්ථානයේ අඩුපාඩුවක්, මොකක් හරි නිසා කියලා ඒ පේන සත්‍යයට පයින් ගන්නවා. දුක පේනකොට අපි හිතන්නේ ඒක වැරද්දක් කියලා. නමුත් මේ දුක දුක දුක වශයෙන් පේනකොට ඒකට ප්‍රේම කරන්න හැටි මායя කියලා දෙන්නේ කෙලස් අපිට කියලා දෙන්නේ අපේ අම්මලා තාත්තලා අපිට කියලා දෙන්නේ අපි ගුරුවරු කියලා දෙන්නෙත් නෑ ඒගොල්ලෝ කියලා දෙන්නේ ඒ දුක නොදක සිද්ධාර්ථ කුමාරයට විසුද්ධෝදන රජුර කැමතුනා වගේ ලෙඩෙක් දිහා බලන්න එපා මහල්ලෙක් දිහා බලන්න එපා මලකඳක් දිහා බලන්න එපා ඔබ පුළුවන් තරම් ආර්ථිකේ වඩපන් පුළුවන් තරම් දේශපාලන වාසි වල්පන් පුළුවන් තරම් සමාජික වාසි ලබපන් කියලා කට උල් කරලා තියෙන්නේ. ඔළුව කරුව කුරුවල් කරලා තියෙන්නේ. නමුත් භාවනා කරන පළවෙනි දවසේම පේනවා. ඒ පේනකොටම මේ තමයි දුක්ඛ සත්‍ය මේක වායෝ ධාතුවේ තියෙනවා. පාඨවි ධාතුවේ තියෙනවා. ආපෝ ධාතුවේ තියෙනවා. තේජෝ ධාතුවේ තියෙනවා. අනුන්ගේ මලකුණෙත් තියෙනවා. මගේ කයෙත් තියෙනවා කියලා මේක ඉතුරුලා පැතිරිලා විශ්ව පුරාම දක ගන්න පුළුවන් කෙනාට කියන උග්ගටි තඤ්ඤු කියලා ක්ෂණික අවබෝධයක් යාට තියෙනවා. පුංචක් පෙන්නකොට සියල්ල දැන ගන්නවා. ඒ නම විපංචිතඤ්ඤ එක්කනට යක තේරෙන. යා කියනවා මෙතන වැරදිලා වෙන්නේ නැති මට කම්මැලිකමක් එන්නේ භාවනා කරනවා. නිසිමත ගතියක් එන්නේ. නීරස ගතියක් එන්නේ. මේකට පිළියම් කළ බැන්ඩෝල්ලයක් ගහලා අවිල බලන්න ඕන. සිද්ධාලේප ටිකක් ගාගෙන අවිල බලන්න ඕන කියලා එයා දූවනවා වෙදෙක් ගාවට. මේ බැන්ඩෝල් නැද්ද? මොකට මේ භාවනා කරන්නේ? සිද්ධාලේප නැද්ද? ඇයි මේ භාවනා කරන්න යන්නේ? භාවනා මධ්‍යස්ථානයකට යන්නේ. ඉතින් ඒ සිද්ධාලේප ගාලා බැලුවත් මොන සිද්ධාලේප ගාවත් මොන පැන්ඩෝල් ගැහුවත් ওই දුක දුකම තමයි ආ හිතනවා එහෙනම් මේ පැනඩෝල් බාලයක වෙන්න තියම්බෙලා තියෙන්නේ ඕකේ පැනඩීන් ගහලා බලන්න ඕනේ නැත්නම් බෲෆන් ගහලා බලන්න ඕනේ එහෙම නැත්නම් ඊට වැඩිය සැර එකක් ගහලා ඉතින් ආය ඒත් අරකම තමයි එන් කරලා කරලා කරලා අන්තිමට ඇහෙනවා කොයි වෙලාවක හරි උඹ ওই පයින් ගහන්නේ දුක්ඛ සත්‍යයට උඹට කවදා හරි ඔකට මූණ දුන්නොත් උඹ වීරත්වයක් ඇති කරනවා උඹට දැරීමේ ශක්තියක් ඇති වෙනවා ප්‍රතිශක්තියක් ඇති වෙනවා කොහෙද යන්නේ මේක පයින් ගහලා මේ සත්‍යයට පයින් ගහලා කොහෙ යන්නද කියලා බුදුරජාණන්සේ නිහඬව දේශනා කරනවා. ඊතර කවදා හරි මේ පැමිණි දුක් පැනිරහයි කියලා මේක බලාන හිටියොත් එතන අඩු ගානේ තේරෙයි මේකේ තෘෂ්ණාව නැහැ කියලා. මේ ආනපන හොඳටම ලඟ වෙලා බලනකොට ඒකේ තෘෂ්ණාව නැති නිසා කවුරු හරි හපල විසි කරපු උක්දණ්ඩක් වගේ උක්කපයක් වගේ ඒ කෑවට රස නැහැ. එතකොට තේිනවනම් දැන් බුදුරජාණන් ක්‍රමේ හරිනේ බුදුරජාණන්සේ පෙන්වන්න දැන් මේ තෘෂ්ණාව අයින් කරන ක්‍රමේ අයින් වෙලා තියෙන්නේ. නම ප්‍රශ්නේ තියෙන්නේ කවුදෝ බීපු හපල සූපු කරපු උක්දණ්ඩක් හපනවා වගේ පේන. ඉතින් භාවනා කරන ඉදිරියට යනකොට එතන මම බැඳෙන්න දෙයක් නැහැ. తත්‍ර తත්‍රාවි නන්දනේ එතන එතන බැඳෙන්න දෙයක් නැහැ. ආශ්‍රස් ප්‍රසවාසය හොඳට ගැඹුරු දිහා බලනකොට ඒකට ආලවට්ටම් කරන්න දෙයක් නැහැ. එතන තියෙන තෘෂ්ණාව අනිත් පැත්ත. අන්න ඒක අඳුනන්නේ කවුද? අඳුනනවා නම් අඳුරන්නේ අයියෝ භාවනා වැරදිලා. මොකක් හරි එකක් පැටලිලා. මේක නෙවෙයි ආනපානේ මට හරියන්නේ මට සතිය කැඩිලා. මට සමාධිය කැඩිලා කියලා තමයි තේරෙන්නේ. ඒ නිසා මේ තෘෂ්ණාවගේ නැති බව ශිල්පේ ප්‍රතිපදාවේ ක්‍රමයෙන් සිදුවෙන බව දකින්න නම් කොච්චර සුතමේ ඥාන ඕනද කියලා හිතා ගන්න. කොච්චරක් චින්තාමය ඥාන ඕනද කියලා හිතාගන්න. ඒ තිබුණට කොච්චර තිබුණත් හරියට ඒක සිදුවෙන වෙලාවෙදීම වංචනික ධර්මයක් ඉදිරිපත් වෙන්න ඉස්සලා ෂට ධර්ම ඉදිරිපත් වෙන්න ඉස්සලා මේ නියම ධර්මය සත් ධර්මයටන මතුවලා එන්න වෙනමම අහම්බයක් සිද්ධ වෙනවා. හැමෝටම එහෙම සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ බය කරන්න නෙවෙයි. නමුත් උනන්දුව ගියොත් උනන්දුව කියන එක තනි වචනෙට කියනවා ලෑස්තිලා ගියොත් මේ පේන්නේ කවුරුවත් දීපු දුකක් නෙමෙයි මේ වසංගගන හිඳ විදපු දුක ප්‍රතිපදා නිසා පේනවයි කියලා එතකොට තෘෂ්ණාව දුරු වෙනවයි කියලා එතකොට නිබ්බිදා විරාග නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යම් විමුච්ඡති එතකොට විමුක්තියක් එනවා ඒ නිසා සරුවඥාන්සේ සඳහන් කරනවා භාවනා කරගෙන කරගෙන යනකොට ආශ්‍රව ප්‍රසවාසයේ සම්සිඳිනවයි කියන එක ගමු අපි නිතර කතා කරන නිසා සංසිඳෙන්න සංසිඳෙන්න ඇති වෙන මේ තන ඒක නිබ්බිදාවක්වත් විරාගයක්වත් විමුක්තියක්වත් පස්සම්බනයක්වත් කියලා කවදාවත් තේරෙන්නේ නැහැ කියලා කියනවා. භාවනා කරනවා භාවනා ප්‍රතිපද ලැබිලා තියෙනවා. මේක රාග කරන්න බැරි දෙයක්. මේක රංජනය කරන්න බැරි එකක්. මෙතන තියෙන්නේ බර අයින්වීමක්, විමුක්තියක්, ශූන්‍ය භාවයටපත් වීමක්, මෙතන සංසිඳීමක් තියෙනවා කියලා කාටවත් තේරෙන්නේ මොකද ඒ තරම් සංසාරයක් සැප පිටිපස්සේ ගිහිල්ලා තියෙන්නේ. ඒ තරම් සංසාරයක් රූප ගොඩ ගහලා තියෙන්නේ. ඒ තරම් සංසාරයක් මේක අඳුන ගැනීමට සංඥා තියතියා යුවත් අනු ගණිත ප්‍රතින්. දැන් මේ ආනපන කියුණාට පස්සේ සංඥා නැහැ. කොටිම්ම කියනවනම් මේ ආස්වාසයද ප්‍රස්වාසයද කියලා වෙන් කරලා අඳුරන් ගන්න බෑ. ඒත් හොඳටම දන්නවා මැරිලා නැහැ කියලා. හොඳටම දන්නවා ක්ලාන්ත වෙලා නැහැ කියලා. හොඳටම දන්නවා නිින්ද ගිහලා නැහැ කියලා. නමුත් ඒ ආස්වාස් ප්‍රසාසයේ සංඥා ගෙවි යෑම ක්ලාන්ත කරන සුළුයි. මත් කරවන සුළුයි. වක්කාර දනවන සුළුයි. අන්න එතනදී මේ සංඥා නැති තැනදීදී gediya පිටිම මම ඉන්නවා බය වෙන්න දෙයක් නැහැ. මේකට හයියෙන් උස්ම ගන්න යන්නත් නරකයි නින්දට වැටෙන්න දෙන්නත් නරකයි සැකපොතන්නේ නැතුව කුලං වදින්න නැත්නකපත් වෙන පහන් දැල්ල වගේ හේම ඉදිරියට යන්න පුළුවන් නම් සකස් කිරීම නොකර සංස්කරණය නොකර ආලවට්ටම් නොකර මේක පෑදීදියට බොරදිය දාගන්න නැතුව එහෙනම් Tamanට ඉස්සරහට යන්න යන්න තේරෙන පටන් ගන්නවා මේ தত্ত্বය යටතේදී අසහනයකට කොහොමඩක්වත් ඉඩ නැහැ. පටලවා ගත්තොත් මේකමත් අසහනයක්. අයෝනිසෝ මනසිකාරයෙන් බැලුවොත් මේක අසහනයක්. නමුත් ਸਰවචනස කියනවා මේක යෝනිසෝ මනසිකාරයෙන් බලන්න දැන් බර බීම තියලා තියෙන්නේ. මේක රංජනේ වෙනුවට විරංජනේ ඇවිල්ලා තියෙනවා. රාගය වෙනුවට විරාගය ඇවිල්ලා තියෙනවා. අසහනය වෙනුවට විමුක්තිය ඇවිල්ලා තියෙනවා. පටලැවිලි වෙනුවට පසම්බනේ ඇවිල්ලා තියෙනවා. නමුත් මේක ඒ තාලෙන් දකින්න ඒත් එන්න ගියාට පස්සේ ඒ තාලෙන් දකින්න එතකොට සුත්තමේ ඥානය අවශ්‍යයි, පරතෝഘോഷය අවශ්‍යයි. හරියට ඒක ලෑස්ති වෙලා ගිහලා මේක දකින්න අවශ්‍යයි. ඒක නිසා අපි ලක්ෂ කෝටි වාරයක් ආනපනේ සංසිඳලා විවේක වෙලා ඒක හුරු කරන්න ඕනේ කවදා හෝ මෙන්න මේ අල්ලපනල්ලේ මට මේ සුතමේ ඥානෙ මේකත් එක්ක හාද වෙන්න ඕන. දෙක ඇවිල්ලා තීරුම් ගන්න ඕනේ මේක තමයි මේ බුදුහාමතුරු මේ කියන්න හදන කියන එක හරියටම වෙලාවට සම්බන්ධ වුණොත් එතනදී Tamanට බුද්ධිය ලැබෙනවා. එතකම්ම මේක අනුන්ගේ දෙයක් වගේ පිට දෙයක් වගේ තමයි සලකන්නේ. නමුත් පිට දෙයක් වශයෙන් හරි සලකමින් දිගට භාවනා කරන මිනිහට වඳින්න වටිනවා. එච්චරයි ඒකේ තියෙන ඒ මුළු මුළු මුළු පද්ධතියම තියෙන වටිනා දේ තමයි එහෙම තියෙද්දි කිසිම සැපක් නැහැ කිසිම උඩ දාන්න දෙයක් නැහැ ආඩම්බර කරන දෙයක් නැහැ ආලවට්ටම් කරන දෙයක් නැහැ අඳුර පාන දෙයක් නැහැ අහල පහල ඉන්න අය තුසුළු විසුළු කරනවා ඔබ මේ කාලබුද්ධියගෙන ඉන්නවා අත ඉඳගෙන ඉන්නවා නිකන් ඉන්නවා අත පිට අතක් තියාන කියලා මේ මනුස්සයා මොනවත් ගණන් ගන්න නැතුව ඒ දිගට භාවනා කරනකොට මේ අහවල් දේටද භාවනා කරන්න කියලා බෑ රූප ලබන්නත් නෙවෙයි භාවනා කරන්න වේදන ලබන්නත් නෙවෙයි භාවනා කරන්න සංඥාපු බලන්නත් නෙවෙයි භාවනා කරන්න ආලවට්ටම් කරන්නත් නෙවෙයි භාවනා කරන්නේ ඒවැනි විදිහකට ඒ උපාදාන නොකර අහවල් දේ ලැබේවා කියන ප්‍රතිඵලයක් අපේක්ෂා නොකර භාවනා කරන මිනිහ දකින්නට දෙයියෝ දෙකට නැවෙනවා බ්‍රහ්මිය වන්දනා කරනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම මෙන්න මේ ආජඤ්ඤ පුරුෂයාට මාගේ নমස්කාරය වේවා මේ උත්තම පුරුෂයාට මගේ নমස්කාරය වේවා මොකද මෙයා භාවනා කරන්නේ ඇයි කියලා යාම දන්නේ දන්න තාක් මම මේ භාවනා කරන අරක සඳහා කියලා දන්න තාක් අසුචි දන්න තාක් ඒක නිකන් ඉල්ලුම සැපෙම නීතියක් විතරයි මේ භාවනා කරන්නේ රූප උපයන්නත් නෙවෙයි වේදනා උපයන්නත් නෙවෙයි සංඥා උපයන්නත් නෙවෙයි සංස්කාර උපයන්නත් නෙවෙයි විඥාන උපයන්නත් නෙවෙයි දැන් Tamanටම තේරෙනවා මේ හොදපාලුවට ලක් වෙලා තියෙන බව රූපයන් එන්නේ අඩු වෙනවා විජිම්බොලිත් ගොඩාක් කාලවට සැපත් නැති දුකත් නැති වේදනාවකට ඇවිල්ලා තියෙනවා නම කියන්න බෑ වචන කතා කරන්න බැරි මානසික තත්වයකට එනවා අපි ඒක නිින්ද කියලා කියන සමහරලාට මතක නැහැ කියලා කියනවා. කියා ගන්න බෑයි කියලා කියනවා. ඒකෙදි යමක් කරන්නේ නැතුව ඒ ගినాපු එක ගినాපු එකලස ගినాපු සමතුලිතකම දිගට පැවැත්වීමට මලමිණියක් වගේ ඉන්න වෙනවා. රූප පෙන්වන්නට පේන්නේ නැති කෙනෙක් වගේ ඉන්න වෙනවා පොට්ටෙක් වගේ. ශබ්ද ඇහුනට බීරෙක් වගේ ඉන්න වෙනවා. දැනුණට නොදැනෙන කෙනෙක් වගේ ඉන්න වෙනවා. ඥානෙ තුනට මෝරෙක් වගේ ඉන්න වෙනවා. මලමිණියක් වගේ එහෙම ඉන්න වෙනවා. ඒකෙත් යම් යම් දක්ෂකම් ටිකක් තියෙනවා. අන්න ඒ தત્ත්වයේ දීෙද්දී ඒ භාවනා ජීවිතය අඛණ්ඩව කරන මනුස්සයාට එහෙම නැත්නම් මේ අනිකුත් දේවල් ප්‍රේම නොකරන මනුස්සයාට මේකට මේ එකලසට මේ විරාගයට මේ Nirodhayට මේ විරංජනයට මේ විමුක්තියට සැදී පැහැදී කටයුතු කරන මනුස්සයාට දෙයියොත් নমස්කාර කරනවලු ඒ ආජඤ්‍ය පුරුෂයාට নমස්කාර වේවා ඒ නමෝ තේ පුරුෂා නමෝ තේ පුරුසුත්තම උත්තම පුරුෂයාට নমස්කාර වේවා කියලා. ඉතින් මේ තරම් මේ දෙවියන් වඳින බ්‍රහ්මිය වඳින බුදුහාමසෝ වගේ කරන తত্ত্বය මේ පිළිස අත්දකලා නැතුව නිසා නෙවෙයි මම මේ කතා කරන්නේ. මෙතන හුගෝදෙනෙක් ඒක අත්දකලා තියෙනවා. නමුත් ඒක ඒ විදිහට අඳුනන්නේ මොකද අපිට මේ බුද්ධ ආගම කියලා උගන්වලා තියෙන දේ ඒක නෑ. බුද්ධ ආගමේ ওই කැලේ නෑ. බුද්ධ ආගමේ තියෙන කරුණාකල මතක තියන පැවැත්ම සඳහා ගහන ලද ගැටයක්. මේ උගන්වන්නේ නැවැත්මක්. එනිසා බුද්ධ ධර්මයේ නැවැත්මක් උගන්වන අතර බුද්ධ ආගම පැවැත්මක් උගන්වනවා. ඒ නිසා මේ ගමන බෞද්ධයාට හරි දුෂ්කරයි. මොකද බෞද්ධයාගේ හිත තත්වගත කරලා තියෙන්නේ කොහොම හරි සිංහල බුද්ධ ආගම පවත්වන්න කියලා. කොහොම හරි මේ ජාතිය පවත්තන්න ආගම පවත්තන්න රට පවත්තන්න කියලා පැවැත්මටයි මේ මේකට කියනවා මූලධර්මවාදී කියලා. මේක හැම ආගමකටම ගැලපෙනවා. නමුත් සාරුවඥානගේ ධර්මයට තරම් නෑ මේ විදිහට පහත් විදිහට සලකන්න උන්වහන්සේ සියලු දේ දේශනා කර තියෙන නැවැත්මටයි. ඒ නිසා පැවැත්මට හදාගත්ත හිතකින් යුක්තව සාර්ථකව නැවැත්මක් ආවත් පේන්නේ ඇබැග්ගයක් වගේ, අවුලක් වගේ, කංකරච්චලයක් වගේ, හුනියමක් වගේ, කාලකන්නිකමක් වගේ පේන්නේ. ඉතින් ඒ වුණාට මේ භාවනා ජීවිතය ওই මට්ටමට යනකොට Tamanට සෑහෙන ප්‍රමාණයක් ඒ தත්ත්වයට ගිහිල්ලා ඒක තනන වඩන කල්යාණ මිත්‍රෝ දකින්න හම්බ වෙනවා. ඒ ඒක සමාජයේ ස්වභාවයක්. එතකොට පේනවා මේ බහු ජනතාව මේ ලාභ සත්කාර සම්මාන සිලෝකෙදිගේ ගියාට ඔය කවුරු මොනතරම් විවේචනය කරත් කල්යාණ මිත්‍යා තමන් ගත්ත කොඩිය අතට අරගත්තා කෙලින්ම ඉදිරියට යනවා. ඉස්සර නම් අපි හිතුවේ එහෙම කල්යාණ මිත්‍රෝ නැහැ. දැන් බුද්ධ ශාසනය හුලම් බැහැලා මලකඩ කාලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ එනකන් තමයි මේ තොරන් ගහගෙන පුලුක්කප තොරන් ගහගෙන පොල් දෙල් ගාලා බලාගෙන ඉන්නවා මේ තොරණ වේලෙන් ඉස්සලා අනේ බුදුහාමුදුරු එන්නේ කියලා. <clears throat> නමුත් මේ ගායතුම් බුද්ධ ශාසනය කිසි දෙයක් පිළුණු වෙලා නැහැ. ඒක තියෙනවා කහ කැල දෙකට කැඩුවා වගේ Taman ගිහිල්ලා එතෙන්ද ගිහිල්ලා ලෑස්තිලා බැලුවොත් මේ තෘෂ්ණාව යායන් තණ්හා පෝනෝ භාවික මත්තට අතෙන්ඩ මෙතෙන්ඩ දරුවා දුවා දරුවන්න කියලා පතුරවන මේ තෘෂ්ණාව මේ ආනාපානෙ ගෙවීමක් කරා පිම්බීම හැකිලිම ගෙවීමක් කරා හොඳට තේරෙන්න පටන් ගන්නවා ගෙවෙනවා කියලා. නැත්නම් ඒක දකින්න සංසන්දනාත්මකව දකින්න බැරිකම නිසායි අපි මෙච්චර මේ බනහන්. ඒකයි අපි මේව සාකච්ඡා කරමින් ඉන්නේ. ඒක නිසා මේ තෘෂ්ණාවගේ ගෙවීම දකින්න නම් Taman දැනගන්න ඕනේ දුක්ඛ පිළිබඳ නොදැනීමට අපි කරන මේ තෘෂ්ණාව විද්‍යාව පහළ වෙනකොට දුකේ ප්‍රകൃතිය පහළ වෙනකොට ඉන්න බැරුව පලා යනවා. අපි ඉතින් ආය අඬාවෝ ගාලා ආය මේ මල්යහන් හදාගෙන අනේ ආපහු එන්න අනේ කොහොම හරි අපේ ගෙදෙට්ට එන්න අනේ කියලා ආය තෘෂ්ණාව වඩා වඩා මගන එනවා. වඩාමයි කියලා හරි මේ මේ අසහනසාරීනේ හරි වෙහෙසයිනේ අමාරුයිනේ කියලා කියනවා අර යන්න ගිය තෘෂ්ණාවට එන්න කියනවා එපා යන්න අනේ ඉන්න ඇගේ ඇලි ඇලි යලි යලි පවසයි කියලා කියයි. ඒ වගේ තමයි යන්න හදනකොට තෘෂ්ණාවට එල්ලෙනවා. මොකද කරන්නේ හයියෙන් හුස්ම ගන්න. එතන හිත නින්දට වට ගන්න. එහෙම නැත්නම් කියනවා මට මොනවත් තේරෙන්නේ නැතුව ගියා. කොහි යනවත් දන්නේ කියලා සැක උපදවන. ඒ තුනින්ම කරන්නේ අර තෘෂ්ණාව ගෙවෙන අවස්ථාව එනකොට ආයර යන්න හදන තෘෂ්ණාවට ගෙට වඩම්ම ගන්න ඒක කරන්නේ දෙවන්නේක් නෙවෙයි කියන එක බුදුරජාණන්සේ ප්‍රසිද්ධියම කියනවා තමන්ගේ තකතිරුකමයි. ඒ මොකද මේ තෘෂ්ණාවයි අවිද්‍යාවයි දෙන අම්මා තාත්තා වගේ. තෘෂ්ණාව ඈතට යනකොට තාත්තා දුවන ගිහිල්ලා අම්මා ගෙදෙට්ට ගේනවා. තාත්තා නැති වෙනකොට අම්මා නිතරම වටපිට බල බල ඉන්නවා. තාත්තා එනකම්. ඒ නිසා බුදුහාම කියන මේ අම්මයි තාත්තයි මරණකම් ගමනක් නැහැ. ඉතින් හරි සෞත්තුයිනේ එහෙම කියන එක. අම්මයි තාත්තයි මරණකම් මේ ගමනක් නැහැ කියලා. නත් බුදුහාමුදුරුවෝ ශ්‍රී මුක දේශනාවෙන් තමයි කියන්නේ මේ දෙන්නට පොහොර දාන තාක්කල් මේ අම්මලයි තාත්තටයි මේ තෘෂ්ණාවටයි මේ අවිද්‍යාවටයි අපි උපේන තාක්ක පොදන්නේ දුක අසහනීය මානසික ආතතිය බර දෙවිලි තැවිලි මේක පිළිබඳව Eh, නිහි නැත්නම් නුවණින් කල්පනා කිරීම කියලා කියනවා. එහෙම නැත්නම් යෝනිසමනස්කාරය විස්තර කරන්නේ eh, නුවණින් සලකා බැලීම කියලා. ඒ දේ එනකන් අපි භාවනා කරන තියෙන අවංක උත්සාහයට කිසි බාධාවක් වෙන්නේ නැහැ. නමුත් භාවනා ප්‍රතිඵලයක් භාවනා ප්‍රතිඵලයක් වශයෙන් තේරුම් ගැනීමේදී විශාල අසහනයකටපත් වෙනවා. හැබැයි ඒක මේ අටුවාචාරින් වහන්සලා සඳහන් කරන ඒ අසහනයටපත් වෙන්නේ ඥානවන්ත පිං ඇති යෝගාවචරෝ පමණයි. අනික් කෙනාට ඇත්තටම ආනාපානේ සිවුගෙන තැනට යන්නවත් බෑ. ඒක මහ විශාල ජයග්‍රහණයක්. අන්නේ පිංවන්ත දක්ෂ ප්‍රතිපදාව දිගේ යන ඒ යෝගාවචරයට මෙන්න මේ වගේ විදර්ශනා උපක්ලේශ වගේ පහළ වෙනවා. පහළ තමන් අත්දකින අත්දැකීම නපුරට දාලා කතා කරනවා. නපුරට දාලා පෙන්වන්න පටන් ගන්නවා. ඒකට තියෙන එකම උත්තරයයි ධර්ම සාකච්ඡාව සහ ලෑස්තිලා යන්නේක. නැවත නැවතත් භාවනා කරනවා. මේකම කරන්න ඕනේ කියලා ලෑස්තිලා යන්න ඕනේ මේ යන්න යන තෘෂ්ණාව. ආපහු ගෙන්න ගන්න. මේ කරන ස්තෝත්‍ර මේ කරන වන්දි බට්ටකම් මේ කරන ಗುಣ ගායනා දෙවන්නේකට වග කියන්න බෑ තමන්මයි වග කියන්නේ ප්‍රතිපදාව හරින නිසා අනිවාර්යයෙන්ම තෘෂ්ණාව යනවා. යන්න හදනකොට අපි පිටිපස්සෙන් ගිහිල්ලා ආයෙ වඩම්මකට එනකොට ඒ සාපය ඒ වැරද්ද දෙවන්නේගේ වැරද්දක් නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ වර්තමාන මොහොතේමයි. ඒ තරම තෘෂ්ණාව දුරු මේ රූප කර්මස්ථානයේ දිගේ යනකොට කෙරෙනවා. එහෙම වෙනකොට මේ සිද්ධ වෙන්නේ හොඳක්ය. මේ සිද්ධ වෙන්නේ ප්‍රතිපදාවක්ය. මේ සිද්ධ වෙන්නේ කෙලෙස් අඩුවීමක්ය කියලා නොතේරෙන කෙනාට සෑහෙන කාලයක් නාස්ති වීමක් සිදු වෙනවා. ඒ ප්‍රතිඵලයේ ප්‍රතිඵලයේ වශයෙන් දන්නේ නැතිකම නිසා ඉතින් මේ දිවන්නේගේ කල්යාණ මිත්‍රයේ තියෙන වටිනකම තමයි ඒ ඒ තීත්ත බෙහෙත ඒ පිළිගන්න බැරි සත්‍ය යා නැවත නැවත පෙන්ලා දෙනවා පිටින් කල්යාණ මිත්‍රෙක් නැත්තම් සතියෙන් මේ වැඩේ කරලා දෙනවා ඇත්තටම සතියටත් වඩා සතිය සම්පජඤ්ඤයත් එක්ක අතිනත ගන්න වෙලාවේ නැත්නම් ප්‍රඥාව විමර්ශන නුවණක් වශයෙන් <coughs> ධම්මවිජේ සම්බොජ්ජංගයක් වශයෙන් සම්මාදිඨ්‍ය වශයෙන් සම්මා සංකප්ප වශයෙන් උපනං විලා එනකොට කොහේවත් තියෙන එකක් නෙවෙයි එන්නේ අපි මෙතෙක්කල් සත්‍යයට හරස් වෙලා එහෙම නැත්නම් මේ දුක පිළිබඳ නොදැනීමට ප්‍රේම කරලා කරපු දේ දුක පිළිබඳ සත්‍යය එනකොට මේක द्वේෂයක් නෙවෙයි ප්‍රේමේ නැති බවක් නෙවෙයි මේ තමයි සත්‍ය කියලා තේරුම් ගන්න එකට බුදුරජාණන් විවිධ නම් දෙනවා. සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, යෝන්සුමංසිකාර, ධම්මවිජේ සම්බොජ්ජංගේ. එහෙම නැත්නම් විමර්ශන බුද්ධිය, විචාර බුද්ධිය මේක කාටවත් දෙන්න එපා. කවුරක් කාගව විචාර බුද්ධිය තිබුණා තමයි නැති වැඩක් නැහැ. තමන් භාවනා කරන ගමන් ඒ දිහා ඒ බලන බැල්ම වෙනස් වෙනකන් දිගට භාවනා කරන්න භාවනා කරාට કોઈ වෙලාවක හෝ ਸਰවචනාසේ හිතපු ਸਰවචනාසේ මෙහෙවපු ඒ සරල සමාන්තර වෙච්ච දවසේ පේනවා දන්නේ නැති දෙයක් නෙවෙයි අපි අවබෝධ කරන්නේ. උවමනාවෙන් ප්‍රතික්ෂේප කරපු එකක්, උවමනාවෙන් පිටු දකපු එකක් හරි හැටියට තේරුම් ගත්ත ගමම අර මෙතෙක්කල් කරගෙන ගිය වැඩේකදී නොලැබිච්ච බුද්ධියක් අයිතිවාසිකමක් Tamanට ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා හරි ගියේ නෑයි කියලා ප්‍රතිඵල නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන එක නෙමෙයි වැඩේ. ඒතියෙදි දිගට දිගට කරගෙන යනකොට වේලාවක හරියටම තේරෙන පටන් ගන්නවා මෙතෙන් ආවට පස්සේ මම මෙතෙක්කල් ගත්තේ එකම මෝඩ තීන්දුවයි වැරදි තීන්දුවයි තෘෂ්ණාවට පක්ෂ තීන්දුවයි අද මම ඒක තීන්දුව නොකර ඉන්නවා එහෙම නැත්නම් තෘෂ්ණාවට පක්ෂ වෙන්නේ නැතුව මේක තියා බලන ඉන්නකොට ධර්මය ඒ කියන්නේ චිත්ත නියාමයේ හැටියට මේක සිද්ධ වෙන්න පටන් ගන්නවා ඉතින් සරුවච්චන් වහන්සේත් ඔය දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ අවුරුදු 6ක් අසීමිත ක්‍රම සහ පාවිච්චි කරා විදි පාවිච්චි කරා. නමුත් උන්වහන්සේ මේ ආර්ය පරිශන සූත්‍රයේ සඳහන් කරනවා ඒ හත් අවුරුදු දව 10 අවුරුදු දවස් 7 ඉන්නකොට අර සුද්ධෝදන රජුගේ වප්මගුල් උත්සවය කරන වෙලාවේ ඒ තමන් අර ධානා සුඛයකටපත් වෙලා දඹරුක උඩට ගිහිල්ලා දඹරුක්කොල හේවණල්ල කුමාරගේ පැත්තට ආපු වෙලාවේදී ඒ තිබුණු දේ ඒ ඇතිවිච්චයේ සුඛයට මම ප්‍රතික්ෂේප කරගෙන හිටියේ. මම හිතුවා ඒක Brahmacharya කරන කෙනෙකුට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ නිසා දුෂ්කර ක්‍රියා කරනකම් මම ඒක ප්‍රතික්ෂේප කරා. ඒ නිසා මම 6 අවුරුද්දක් දුෂ්කරවත පිරුවා සත්‍යයට ගියේ නැහැ. බුදු වෙන දවසට ඉස්සල දවසේ කල්පනා කරා ඒක ප්‍රතික්ෂේප කරන්න නරකයි. ඒකටත් ඉඩ දීලා උවමනාවෙන් ශරීරයට දුක් නොදී සම මැදමාවත තේරුම් ගන්නවත් එක්කම අර වැවක බැම්ම කඩාන ගියා වගේ දෝරේ ගලවගෙන යන්න පටන් අරගත්ත සත්‍ය තේරෙන්න පටන් ගත්තා. ඒ නිසා සිද්ධාර්ථ තාපසතුමා බුදු වෙන වෙලාවේ කමටහන් ගත්තේ සිද්ධාර්ථ කුමාරයාගෙන් තමයි. කවුරුත් ආවේ නැහැ කමටහන් දෙන්න. මේ දෙකල් තමන් ප්‍රතික්ෂේප කරපු දෙයක් හරියද කියලා හිතුවා හිතනකොටම කඩාන ගියා. ඒ නිසා අපි මේ දැන් ඉන්නේ අරකට පොරොප්ප ගහ ගහ. තෘෂ්ණාව දුර වෙනකොට අපිට පේන්නේ හරි නීරසයි, හරි කම්මැලි, හරි මේකාකාරී, හරිම ඩල්. ඒක නිසා මොනවා හරි දෙයකින් මේකට අලුත් කරගන්න අපි උත්සාහ කරනවා. මේ ත්‍රාසන් තෘෂ්ණාව යනි පැත්ත කියලා කවදා හරි කල්පනා වුණොත් මෙච්චර කල් මේක ආවනේ මම මේ ගෙදෙට්ට එනකොට උණු වතුරක් කරපේකන කෙරුවේ ඒ නිසා මේ පැමිණි දුක් පැණි රහයි කියලා මේ පැරණි සිංහලයේ තියෙන වචනේ ගත්තාම මෙතෙක් කල් කොච්චර දෝ ඒ පැමිණි දුක ඇවිල්ලා තියෙනවා අපි පැනඩෝල් ඉල්ලලා තියෙනවා අපි සිද්ධාලේ පිල්ලලා තියෙනවා අපි කියනවා අනේ මේකට මේ හිරි වැටෙන විහිදක් ගහන්න බැරිද මොකද මට දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන එනවා මේ දුක්ඛ සත්‍ය නතර කරන්නම් ඒ පැත්ත හිරිවට්ටලා දෙන්න බැරිද මට? ආන්නේ වගේ නිකන් විකාර ලෝකයක් තියෙන. එහෙම කට්ටියට මං කියනවා සිද්ධාර්ථ තාපසතුමා දුෂ්කර ක්‍රියා කරන කාලේ ෆොටෝ එකක් පොඩ්ඩක් ඉස්සරහින් තියාගෙන ඉන්න. ඔය මෙඩිකල් ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් අනම්මනම් කරන වෙනුවට තියාගෙන මේ රාජ්‍ය සභාව අධාරලා වෙලා මෙන්න සත්‍ය සොයා කටයුතු කරන කෙනෙක්. ඒකෙන් 16 එකක් ඇවිල්ලාද අපි මේ චෝදනා කරන්නේ. අද මේ කට උල් කරගෙන ඉන්නේ අපි එක එක චෝදනාවල් වලටනේ 16 එකක්වත් ඇවිල්ලාද මේ 16න් හඳ මොරණේ 16න් එක කාණේ මොන කෙනකින් 16 එකක්වත් නැතුව අපි මේ කරන චෝදනා දිහා බලනකොට අපි කොච්චරක් දුක්ඛ සත්‍යයට විරුද්ධව කතා කරනවද මුළු දේශපාලනඥයෝ අපිට පොරොන්දු දෙන්නේ මේ දවස්වල පැලෙන්න ඔය කෑ ගහන්නේ දුප්පතුන් නැති ලෝකයක් මං හදලා දෙන්නම් මම සියලු යටිතල පහසුකම් ටික ලැබලා දෙන්නම් මට පොඩ්ඩක් ඡන්දේ විතරක් දෙන්නකෝ වෙඩිය මොකුත් එපා ඔය ඔය ආර්ථික විශේෂඥයෝ රත්තරන් මොළොලින් ගණන් හදන්නේ ගණන් හදලානේ මේ රට රාජ්‍ය වල අයවැය වාර්තා හදාගෙන කරගෙන යන්නේ ඉතින් ඔච්චර රත්තරන් මොළොලින් හදන මොකටද මේ උද්දමනයක් ඇවිල්ලා තියෙන්නේ ඔක ආර්ථික විශේෂඥයන්ට පේන්න එපායි ආර්ථික න්‍යායක් හැටියට ආවට පස්සේ ඔළුව කහකා බලන් ඉන්නවන්නේ වැරදිලා වැරදිලා පොඩි පොඩි අපේ සමීකරණේ පොඩ්ඩක් වැරදිලායි කිය. සමාජ විශේෂඥයෝ ඔක්කොටම කියනවා සම සමාජයක් හදලා වස්තුව සමසේ බෙදලා යන්න හදනවා. එහි යක්ෂින්ගේ ගෙවල් වල මර්ගාතේ හින්ද මේ ලෝකෙට ප්‍රකාශ කෑ ගහනවා. ගෙදර ගිහිල්ලා බලනකොට ඉඳ ගන්නවත් පුටුවක් නැහැ. හැබැයි ලෝකෙට මේ මොනවද මේ ක්‍රමසහ විදි හදලා සියල්ලටම සැප ලබලා දෙන්න හදනවා. ලුණු වතුර බීපු මිනිසුන්ගේ තියෙන විකාරයක් විතරයි. සරුවඥාණන්සේ පෙන්වන මේ දුකට මුහුණ දෙන්න බැරි නම් කවදාකවත් දුක අවබෝධ කරගන්න බෑ. ඒක නිසා දේශනා સમાપ્ત කරමින් මතක් කරන්න තියෙන්නේ කවදා හෝ Tamanne බැමිනේ මధుරෙක් කනවා කූඩලෙක් කනවා මොන මොනරි වෙලා වෙලා වෙලා ඒ ඒ වෙලාවේ අපිට තර්ජන එනවනේ අනිශ්චිතතාව එනවනේ බය එනවනේ අනේ මధుරෙක් කාපු ගමන් ඩෙන්ගු හැදෙයිද කියලා කියන්න බෑනේ ජීවත් වෙනකොට මදුරුවා දකින්නකොට විශාල ඩෙන්ගුවක් නෙවෙන්නේ. මදුරුවා වෙන්නේ නැහනේ අපිට. කොහොමම ගිහිල්ලා ගිහිල්ලා මේ බය ඇවිල්ලා කවදා මරණ බයත් ඇවිල්ලා මරණ බයත් එක්කත් හිනහ වෙන්න පුළුවන් දවසකට. මරණය දිහත් මේ මේක දවල්ට කනවා රැයට කනවා සයිස් එකට මරණ බයත් ගත්ත දවසේ පහුවෙන්ද තමයි අමරණීය තත්වයකටපත් වෙන්නේ. කවම කවදාකවත් ඒ අමරණීයත්වයට ඒ අමෘතයට මෘතය හරහා මිස මරණය හරහා මිස යන්න බෑ. ඒ නිසා හයිය හති තියෙන වෙලාවේ පුළුවන් තරම් එන්න අරින්න දුකට ඉල්ලලා නෙවෙයි පැමිණි දුකට බලන්න ඒ තියෙද්දි මට ආනපානෙ වඩන්න බැරිද? ඒ දුක් තියෙද්දි මට සතිය පිහිටවන්න බැරිද කියලා බැලුවොත් ඔය සියලු දුක් පවතිද්දී පවත්තන්න පුළුවන් එකම එක චෛතසිකේ තමයි සතිය. සද්ධාවට තියෙන්න බෑ. වීර්යය සමාඩ කොන්ද නැමෙනවා. සමාධි ප්‍රඥා කඩලා යනවා. නම සතිය තියාගන්න පුළුවන්. එතකොට පේනවා මේ සතිය දී යටින් ගින්දර ගෙන යන්න පුළුවන් චෛතසිකයක්. ඒ නිසා සතියෙන් ඉන්න වෙලාවේදී දුකක් ආවොත් මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා විශාල විපස්සනා ඥානයක් එන බවට ලකුණක් තමයි සතියෙන් ඉන්නකොට දුක එන එක. විශාල දුකක පිටිපස්සේ තමයි විපස්සනා ඥානයක් තියෙන්නේ. ඒකේ බුරුම ස්වාමීන් පන්දි ස්වාමීන් වහන්සේ කියන මහසි සයඩෝගේ ප්‍රධාන ගෝලයා සතියෙන් ඉන්නකොට දුක ආවොත් සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා මතක තියාගන්න මේකට අකුල් හෙලන්න එපා. දැන් සියලු මම සියල්ලෙන් ආඩ්‍යයි. මේ දුක එන්නේ දුකේ ස්වභාව ලක්ෂණ පෙන්වන්නයි. මම ඒක දිහා බලනවා මිස උඹ නොදකින් කියන්න යන්නත් එපා. ඒ පැමිණෙන දුකට උණු වතුරක් කරන්න යන්නත් එපා. මිටටි හුඟක් මං අමාරුවටපත් වෙනවා මේක මරණ මොහොතේ ආවොත්. මිටටි හුඟක් අමාරුවටපත් වෙනවා මම වයසට ගිහිල්ලා ආවොත්. ඒක හුඟක් අමාරු මම ලෙඩ වෙලා ඉන්න වෙලාව දැන් නැහැනේ ඒකක් දැන් මේ දුක ඇවිල්ලා තියෙන කියලා දුකට හිනහා වෙන්න ඉගෙන ගත්ත දවසේ දුකට සතුටු වෙන්ච කී දැසේ දුක නිකන් ඉටිපන්දමක් ගින්නට දැම්මා වගේ වියකිලා යනවා අපි දැන් දුකට සිංහාසන පනවලා පාවඩ එලලා සුදු එල්ටි එලලා කකුල් දෙක හොදලා පුදුමාකාර බයපක්ෂව දුකට ආවතේව කරනවා. ඉතින් දුක විභූෂණේ පාගෙන අපිට කරදර කරනවා. එන දුකට දැම්මම එන්නේ කියලා වරෙන් මොකද්ද කෙරෙන්න ඕන කියලා අහන්න බෑනේ. ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. ඌට බය තාකල්ලු ඇවිල්ලා අපිට විභූෂණ පාණ්ඩ හදනවා. ඒ නිසා හයිය හති තියෙන වෙලාවේ. සරුවචනාංශික වචනෙන් කියනවා නම් ජීවිතේ ප්‍රථම යාගේ යාමේ කලු කෙස්ටිද්දී භද්‍ර යවුවනේදී ඔය එන දුකට එන්න දෙන්න. අනේ අද ඉන්න හැදෙන දරුවෝ එකෙකුට ඒක එන්න දෙනවා ධම්මල දාත්තලා. සම්පූර්ණ එකෙන් වසංගලා පිටර කට්ටකින් වහලා පින්න පූල් ගෙඩි හදනවා වගේ හදනවා. මොනම දෙයක් හරි වෙච්ච ගමන් ඌට එකයි කරන්න තියෙන්නේ අම්මාට අම්මට අපට කුණු හරුවෙන් බයින එක විතරයි. <clears throat> වෛර කරන එක විතරයි. එන්න තියෙන දුක එන්න දෙන්නේ නැහැ. අම්මලා දාතලා කොච්චර අරසා කරත් දුක එනවා. එවනේ මේ දුක දවසකට ප්‍රෝටීන් ටිකක් දෙන්න වගේ විටමින් ටිකක් දෙන්න වගේ දවසින් දවස දුක ටික ටික ටික ටික කවන්න ඕන. කැවුවට පස්සේ ඒක හැදිලා එනවා. ගලේ ගැහුවත් මැරෙන්නේ නැහැ. හිතනවා එහෙම අම්මට තාත්තට ප්‍රේම කරන්නේ නැහැ කියලා. නෑ උන් අම්මට තාත්තට ප්‍රේම කරනවා. මොකද අම්මට තාත්තලා ඌට අවශ්‍ය දුක් ප්‍රමාණය පෙන්නලා තියෙනවා. ස්වභාවික ජීවිතයක ගත කරනවා. ඒ නිසා Tamanටමත් Taman සලකනද තමන්ගේ දරුවන් ගැන සලකනද මේ පැමිණි දුක් පැණි රහයි කියන එක. ඒ නිසා භාවනා කරනකොට තෘෂ්ණාව කැපෙනකොට ඒක දැනෙන්නේ කම්මැලිකමට. ඒක දැනෙන්නේ නීරසකමට. ඒක දැනෙන්නේ ඒකාකාරීකමට. ඒක දැනෙන්නේ මත් වෙච්ච ගතියට. ඒක දැනෙන්නේ නිදිමත ගතියට. අන්නෙතෙන්දී සතිය දෙගුණ කරන්න ඕන. මේ පැමිණි දුකක් තියෙන්නේ මම මේකෙන් පැනලා යන්නේ සැක කරන්නෙත් නෑ නින්දට වට ගන්නෙත් නෑ නැගිටලා යන්නෙත් නෑ මේක දිහා බලන්න ඕනේ කිව්වොත් දවසින් දවස දවසින් දවස තමන්ගේ පන්නරේ වැඩෙන බව තේරෙයි ඒ පන්නරේ වැඩෙන ආරේ ක්‍රමවේදය ක්‍රමසහවිදී ස්ත්‍රී පුරුෂ දෙකෝල අතර වෙනසක් නැහැ. පැවිදි උපවිදි අතර කිසිම වෙනසක් නැහැ. බෞද්ධ බෞද්ධ අතර කිසි වෙනසක් නැහැ. සියලු මානවයන් අතර සමාකාරව පවතිනවා. ඒකට ලෑස්තිලා යනවා. ඒ නිසා ඉදිරි දවස් දෙක තුනටත් එසේ ලෑස්ති වෙලා මුණ දීමට මේ දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා